නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අයෝනිසෝ මනසිකාරෝ භික්කවේ සහාරන්ති වදාමිනෝ අනාහාරෝ කෝච භික්කවේ ආහාරෝ අයෝනිසෝ මනසිකාරස්ස අසද්ධන් අසද්ධන් තීති තස්ස වචනියං තීති ගෞරවනීය ස්වාමින් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේදී ගත කරන අවස්ථාවක්. ඉතින් අපි මේ චාරිත්‍රාක් වශයෙන් සෑම දවසකම අවසාන අංකයේ වශයෙන් මේ විදිහේ ධර්ම දේශනාවකටයි රැස් වෙන්නේ. ඉතින් අපි මේ පසුගිය දවස් 6ේම එක දිගට එකම සූත්‍රයක් කරන ඒ සූත්‍රය තේමා කරගෙන දේශනාවලියක් දේශනා මාලාවක් විදිහටයි මේ අද දක්වාම පැවි සපැමිණි. ඉතින් ඒ දේශනාව දේශනාවලියට මුල් වෙච්ච සූත්‍රයට අපි කියන්නේ අවිජ්ජා සූත්‍රය කියලයි. අවිජ්ජා කියලා සඳහන් කරන්නේ අවිද්‍යා කියලා අපි සිංහලට මිශ්‍ර සිංහලයට දාලා තියෙන වචනය. මේක අන්ධකාරය, මෝහය වශයෙන්මුත් සඳහන් වෙනවා. ඒ අවිද්‍යාව පූර්ව කෙලවරක් පටන් ගත තැනක් බුදු හැකටවත් දක ගන්න බැරි බබයි සරුවචනාසගේ ප්‍රකාශයේ තියෙන්නේ පුබ්බා භික්කවේ කෝටින පඤ්ඤායති අවිජ්ජාය කියලා. මහන්නේ අවිද්‍යාවේ පෙර කෙලවර හටගන්ම බුදු හැකටවත් කියන්න බෑ කියලා. අපිච අවිජ්ජා ඉදප්පච්චේතා. එහෙම නමුත් මේ අවිද්‍යාව හටගන්නේ හේතුවකින් කියලා. නැත්තම් හේතුඵල වැඩපිළිවෙලකින් ඉදප්පච්චේතාවකින් නැත්තම් නිසා හට ගන්නවයි කියලා මේක සාමාන්‍යයෙන් අපි සිංහලට කියන්නේ. ඉතින් ඊට පස්සේ සරුවචනාංශයේ මේ පෙරකලක් දකින්න යන්නත් එපා, හොයන්නත් එපා. ඒක නිෂ්ඵල වැඩක්. නමුත් මේක ඇතිවීමට හේතු ධර්ම හොයාගෙන ගියොත් අපිට දවසක මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහල කරගන්න පුළුවන් මෝහය දුරු කරලා ආලෝකය පහල කරගන්න පුළුවන්. අන්නේ පොට පාදලා දීලා එතන ඉඳලා සරුවච්චන් වහන්සේ මේ ඊ타ත්ම ගැඹුරු නිදන්ගත රෝගයක් වගේ යට නිදිගත්ව නැත්තම් අනුසේ වශයෙන් පවතින මේ අවිද්‍යාව කොහොමද මේ අපි ජීවිතය ගත කරනකොට නැති කිරීම සඳහා දුරු කිරීම සඳහා පෙරලා විසිකිරීම අයින් කර ගැනීම සඳහා කටයුතු කළ යුත්තේ කියන එකයි මේ සූත්‍රයෙන් පෙන්වන්න හදන කාරණා. ඒ සඳහා සරුවච්චන් වහන්සේ කරන ලද දේශනා නැත්නම් මේ අවිජ්ජා සූත්‍රයේ සම්පින්ඩණය අද ඉස්සලාම් බණ අහන්න ආපු කෙනෙකුගේ ප්‍රයෝජනීය පිණිසත් බණ අහපු අයගේ මතක් කිරීම සඳහාත් ගත්තොත් සරුවත් chance සඳහන් කරන මේ අවිද්‍යාව පහළ වෙන්නේ හටගන්නේ निराහාරව නෙමේ යම් ආහාරයකින් යම් හේතුවකින් යම් කාරණාවකින් ඊට පස්සේ සරුවත් වහන්සේ ප්‍රශ්න කරනවා මොකද්ද මේ අවිද්‍යාව හටගන්නට ආසන්න කාරණා නැත්නම් ආහාරය ඒක පෙන්ලා දීලා තියෙන්නේ පංච නීවරණ කියලා ඒ යම් අකුසල රාශීති භික්කවේ සම්මා වදමානෝ පංච නීවරණේ වදෙය කියලා මේ ලෝකයේ තියෙන අකුසල ගුලියක්, අකුසල කලඹක්, අකුසල පිටක් ඒකට තමයි පංච නීවරණ කියන්නේ. ඒ කියන්නේ අනුසේ මට්ටමෙත් නොවෙන කියන්නේ නිදිගත් නිදන්ගත මට්ටමෙත් නොවෙන වීතික්‍රමණයේ වශයෙන් උල්ලංඝනයක් නොවන අතරමැද ඉන්නා වූ தત્ත්වය තමයි කෙලෙස්වල තියෙන පරිඋත්ථාන தત્ත්වය තමයි අපි මේ නීවරණ කියලා කියන්නේ ඒක හරීම ප්‍රයෝගකාරී කවුරුන දැන හිටියත් අවිද්‍යාව දිවේලේ දෝරේ ගලනවා. අන්නේ අවිද්‍යාවෙන් පෝෂණය ලබාගෙන ආහාර කරගෙන තමයි මේ නීවරණ පෝෂණය කරන තමයි මේ අවිද්‍යාව වැඩේ. ඒ නිසා අපි අවිද්‍යාව දුරු කිරීමක්, අවිද්‍යාව මට්ටු කිරීමක්, ආම්බාම් කර ගැනීමක් කරන්න ඕන නම් අපිට නීවරණයන් පිළිබඳව අවබෝධයක් අවශ්‍යයි. මේ පරිඋත් ทาน මට්ටමේ කෙලෙස් පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ අපේ තේරවාද ශාසන ඉදිරිපත් කරන භාවනා ක්‍රමානුව බලනකොට මේ නීවරණයන් දිහාට යොමු වෙච්ච භාවනාවට තමයි සමත භාවනා කියලා කියන්නේ. ඒ නීවරණ ජයගත තත්ත්ව තමයි අපි ධ්‍යාන කියලා කියන්නේ. ඒක ඒක ධ්‍යානවලදී අපි නීවරණ තලාව බල යටපත් කරලා ඒකට ධ්‍යානාංග මතු කරගන්න. ඉතින් මේ ධානාංග මතුවෙන ධාන වලට සමවදින විනීවරණ தত্ত্বය ඇති කරගන්නවා කියන එක ලේසි නෑ. ඒ සඳහා අරණ්‍ය ගත වෙන්න ඕන, රුක්ක මූල ගත වෙන්න ඕන, ශූන්‍යාකාර ගත වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක එච්චරම ලේසි පාසු කාර්යයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ නීවරණ හැදෙන්නේ නීවරණ හටගන්නේ කොහෙන්ද කියලා බැලුවොත් ਸਰවචනාංශයේ ප්‍රශ්නයක් පස්සට නගලා කියනවා නීවරණත් හැදෙන්නේ යම් ආහාරයක් නිසා, යම් හේතු ධර්මයක් නිසා. මොකද්ද ආහාරය? ත්‍රිවිධ දුස්චරිත. එහෙම නැත්නම් දුසිල්වත්කම. කායික වාචසික මානසික කියන තිදොරින් සිදුවෙන දුසිල්වත්කම. අතරම සිල්වත්කම කියලා කියන්නේ නම් වචනේ පරිසමාප්තාර්ථයෙන් ගන්නකොට කයේ වචනේ තියෙන දුස්චරිත කායික දුස්චරිත වචී දුස්චරිත මෙතන නීවරණ ගැන කියනකොට සරුවචනසේ පෙන්නන්නේ නීවරණ වලට හේතුව ත්‍රිවිධ දුස්චරිත කියලා දුචරිත තුනයි. ඊට පස්සේ මේ දුචරිත තුනෙන් වැළකෙන්න මේ වගේ පිරිසක් නම් කැමැති වෙනවා. ඒකයි මේ දානි සම්බන්ධ කරගෙන භාවනා මධ්‍යස්ථානට වෙලා සිල් ආරසා කරගෙන කටයුතු කරන්නේ. නමුත් ඒ කැමැත්ත තිබුණ පළියට ඒක වෙන්නේ නැහැ. සුචරිත වෙන්න උනන්දු වුණාට වෙන්නේ නැහැ. රජේට ඕනේ රට්ටු සුචරිතත් වෙනවා දකින්න. දෙමව්පියන්ට ඕනේ දරුවෝ සුචරිතත් වෙනවා දකින්න. ගුරුවරුන්ට ඕනේ මේ ශිෂ්‍යයෝ සුචරිතවත් වෙනවා දකින්න. නමුත් ඒ කියන දේ වෙන්නේ ඒ විතරක් නෙමෙයි ඇත්තටම රට්ටුන්න තමන් වශයෙන් සුචරිතවත් වෙන්න උනත් රාජ්‍ය බලපෑම නැතුව ශිෂ්‍යයන්ට තමන් වශයෙන් සුචරිතවත් වෙන්න උනත් දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ බලපෑම නැතුව කරන්න අමාරුයි. ඒ මොකද ඒක <clears throat> ගැම්මට පුරුද්දට යන දුස්චරිත ස්වරූපයක් තියෙන ස්වභාවේ නම් දුස්සීලෝයි බහුජන්. බොහෝ ජනතාව ගත්තොත් දුස්සීලමයි. ඒක මේ අඟුරු කළු පාට වගේ එකක්. ඒක නිසා කෙනෙකුට ප්‍රයත්නයක් කරන්න වෙනවා නම් දුස්චරිත නැතුව සුචරිතවත් වෙන්න එයාට අහන්න වෙනවා ප්‍රශ්නයක් මේ සුචරිත වීම සඳහා බුද්ධ වහාමුදුරුව සර්වඥතාඥාණී කොහොමද පොට පාදලා දෙන්නේ කියලා. <clears throat> එතකොට ත්‍රිවිධ දුස්චරිත නැති කිරීමට අවශ්‍ය නම් ධර්මානුකූලව කටයුතු කරන්න ඕන නම් සරුවචාන්සේ සඳහන් කරන්නේ දුස්චරිත පෝෂණය ලබන්නේ ඉන්දිය සංවරය නැතිකමයි. එහැ කන දිව නාසය කය මන කියන වගේදී අසංවිධිත අසංවර ගතිය. චාරයක් නැතුව හැසිරෙනවා කියන එක. ඒ නිසා ඒ ත්‍රිවිධ දුස්චරිතයෙන් වෙන් වෙන ඉන්දිය සංවරය ඇති කරන්න. ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි මොකද ඒක මේ වරුවකින් රෑකින් බණකින් ඒක බෙහෙතකින් ඉන්ජෙක්ෂන් එකකින් ඔපරේෂන් එකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝ කාලයක් ප්‍රයත්න කරන්න ඕනේ. කෙනෙකුට Tamange ඉඳුරන් দমনය කරගන්න. ඉතින් සාමාන්‍ය ගිහියත්ව හිතන්නේ ඒක අපිට නොකල හැක්කක් ඒකට තපස් රකින්න ඕනේ ඒක තපස්සරයන්ගේ වැඩක් ඉර්සින්නාන්සලාගේ වැඩක් රහතන් වහන්සේලාගේ වැඩක් නැත්තම් සෝවාන් වෙච්ච කට්ටියගේ වැඩක් කියලා. එහෙම කියනවත් වටිනවා මොකද සෝවාන් වෙච්ච ඇත්තන්ට දරුවචනාංශේ පවා කියන්නේ සීක කියලා. සීක කියලා කියන්නේ හික්මෙන්නා කියන එක. මේ හික්මවන්නේ ඉඳුරන් තමයි. එනිසා ගිහිගෙවල ගත කරන අමුදරුවන් රකින්න ව්‍යාපාර කරන දහසකුත් වගකීම් භාර දූරකම් දරන කෙනෙක් ඉඳුරන් හික්මවා ගන්න උත්සාහ කරනවා කියලා කිව්වත් වඳින්න වටිනවා. නිසා යම් කිසි කෙනෙක් එවැනි ඉඳුරන් හික්මීමේ යෙදී සිටිනවා නම් සීලයක පිළිබඳව පංචිලවත් රකින්නවා නම් සක්‍ර දෙවෙන්දා මිනිඔටුන නව නව වඳිනවලු ගිහියෝ පංචිල ලකිනවයි කියලා. ඒ පංචිල ලකින්න ඉඳුරන් සංවර පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. ඉතින් මාතලි දිව්‍ය පුත්‍රයා දැක්කලු රත්ෙන් බිමට බහැලා වන්දනාගෙන ඊට පස්සේ අහලා තියෙනවා මොකද කියලා. ඊට පස්සේ මම මේ වන්දනා කරන්නේ මේ මනුස්ස ලෝකෙටයි මනුස්ස ලෝකේ මිනිස්සු පංචිල් රකින්නයි කියලා. ඒ තරම් දෙයයන්ට හිතා ගන්න බැරි දෙයක් මේ පංචිල් කියලා කියන මොකද ඒක රකින්න අමාරුයි මේ ඉඳුරන් සංවර කරගන්න නැතුව. ඊට පස්සේ සරුවච්චන් ආංශේ නැවතත් ආපස්සට පියවරක් තබලා මේ ඉඳුරන් සංවර කරගන්න බැරි අසංවර අසංවිධිත අශීලාචාර මහත්ම ගති නැති සදාචාරකින් තොර සංස්කෘතික කති ලක්ෂණ වලින් තොර මේ සමාජයට හේතුව නැත්නම් ඒ පුද්ගලයාට හේතුව ඉන්ජ සංවරේ නැතිවෙන්න හේතුව හොයලා බලලා උන්වහන්සේ සඳහන් කරනවා අසත්‍ති අසම්පජඤ්ඤී කිය. සති සම්පජඤ්ඤ දෙක නැතිකමයි මේ විදිහට කෙනෙකුට ඉඳුරන් පිළිබඳ පාලනය කරගන්න බැරි වෙන්නේ. ඉතින් අපි දැන් ওই සීලෙන් පල්ලයට බහිනකොට ඉන්දිය සංවරය අසත්‍ති අසම්පජඤ්ඤ වගේ කියනකොට සාමාන්‍ය බෞද්ධ ව්‍යවහාර භාෂාවෙන් ටිකක් ගැඹුරකට යන බව කාට කාටත් වැටහෙනවා. ඉන්දිය සංවරයත් මම හිතන්නේ එදිනදා ජීවිතේ පවතින ව්‍යවහාරේ පවතින දෙයක් කියලා අසංවරකම, නැහැදිච්චකම, වනචරකම, මහාත්ම ගතියක් නැතිකම කියන වචනේ පාවිච්චි වුණාට පුද්ගල චරිත සංවර්ධනයේදී ඉන්දිය සංවරය වගේ කියන දේවල් සාමාන්‍ය ගිහියත්තු තමගේ සද්ද කෝෂයට ගන්නෑ. ඒවා මේ තපස් රකින්න කට්ටියගේ වැඩ. බණ භාවනා කරන කට්ටිය වැඩ කියලා පැත්තකට දානවා. ඊටත් යටින් තමයි තියෙන්නේ මේ අසති අසම්පජඤ්ඤ කියන බරපතල වචන දෙක. මේකේ කළු පැත්ත තමයි අසති අසම්පජඤ්ඤය. ඒකේ හොඳ පැත්ත කියන්නේ සති සම්පජඤ්ඤය. සම්පජානෝ සතිමා කියන වචනේ නිතරම ධ්‍රෝපදයක් විදිහට සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඒකට සති සම්පජාඤ්ඤය කියන එක සතෝ සම්පජානෝ කියන පදය මේ දේශනාවල් වල නිබ්බාන ගාමිනී දේශනාවල ත්‍රිපරිවට්ට දේශනාවල ත්‍රිවිධ ශික්ෂා සඳහන් කරන දේශනාවල භාවනාවට බර දේශනාවල සති සම්පජාඤ්ඤය කියන එක නිතර සඳහන්. කෙසේ නමුත් ඒක සිංහලට දාන පොතේ භාෂාවේ සඳහන් කරලා තියෙන්නේ සිහිනුවන කියලා. සිහි කියන එක අපි සිහිය කියන එක මේ ගන්නේ සති කියන වචනේ පරිවර්තනයක් සම්පජඤ්ඤ කියන එක සහැල්ලු වචනයක් හදාගෙන තිනවා අපි සිහිනුවන කියලා. ඉතින් මේ සිහි නුවණ වැඩි වීම සඳහා තමයි මේ පිරිසක් මේ සිල් අරගෙන නැති ණයදාය පරිවට්ටය අමතක කරලා දාලා භෝග පරිවට්ටය අමතක කරලා දා කුඩා වූ හෝ වේවා මහත් වූ හෝ වේවා ඥාතීන් අමතක කරලා කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා තමසන්තක බූදලය භෝග අමතක කරලා මේ වගේ තැනකට ඇවිල්ලා ගත කරන්නේ මේ සති සම්පජඤ්ඤේ වඩන්න. ඒක නිසා ඒ භාවනාවේදී මේ වැඩමුළුවම අපි නම් කරන්නේ සතිය වඩන වැඩපිළිවෙලක් කියලා. ඉතින් ඒ තරමටම මෙච්චර අපි යෙදී ගත කරලා උපයාගත යුතු මට්ටමට මේ සතිය සහ සම්පජාඤ්ඤය අපේ ජීවිතවලින් තොර වෙලා තියෙනවා. නැත්නම් අසතිය සහ අසම්පජාඤ්ඤයෙන් අපි වහයලාගෙන තියෙනවා. නමුත් ඒ ඉන්දිය සංවරය හෝ සීලයටත් වඩා අපේ මේ ජීවිතයේ අසංවිධිත භාවය න්‍යාය පත්‍රකින් තොර ගතිය එහෙම නැත්නම් චාරයක් නැති ගතියට ප්‍රධාන හේතුව සති සංවරය සති සම්පජඤ්ඤය නැතිකමයි කියලා කිව්වොත් ඒක මම හිතන්නේ කියලා දෙන්න අමාරු වචන 10කින් 15කින් හෝ විනාඩි 10කින් 15කින්. ගොඩාක් විස්තර කරන්න වෙනවා මේ ඉන්දිය සංවරයක් නැති වෙන්න හේතුව අසත්‍ය අසම්පජඤ්ඤයයි කියන්නේ. මොකද අපේ ව්‍යවහාර භාෂාවෙන් මේ සත්‍ය සහ සම්පජඤ්ඤය කියන දේවල් ඈත් වෙලා නිසා. නැත්නම් සිහිනුවන කියන දේවල් ඈත් වෙලා නිසා. ඒවා ඉතිහාසගත කරුණු නැතුවමත් නෙවෙයි. නමුත් අපේ තියෙන ප්‍රමාදය තමයි ප්‍රධාන හේතුව. ඒ නිසා අප්‍රමාද වෙනවනම් සතිමත් වෙනවා. ප්‍රමාද වෙනවනම් කලයුත්ත කිරීමේ ප්‍රමාදය සහ නොකලයුත්ත නොකිරීමේ ප්‍රමාදය කියන එකක් අපි නිතර බුද්ධ විදිනවා. අපි දැනට පිනට නැත්තම් සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙලට යනකොට හෙට කොරඤ්ඤන් කියලා පැත්තකට වෙලා නිකන් ඉන්නේ. ඒකට කියනවා අපි කල යුත්තේ නොකිරීමෙහි පමාව කියලා. සතුන් නොමරා සිටීම, හොරකම් නොකර සිටීම, කාමීත්‍යාචාරය නොකර සිටීම, බොරු කේලම් හිස් වචන පරිස වචන පාවිච්චි නොකර සිටීම, මත්පැන් පාවිච්චි නොකර සිටීම, වැරදි ජීවන රටාව වෙන්වීම වගේ නොකල යුතු නොපනත්කම් නොකර සිටීම අපි කවදාකවත් අපේ න්‍යාය පත්‍රයට දාගන්නේ යම් ප්‍රමාණයකට නම් බෞද්ධයා කලියුත් කිරීමේ පිංකම් කිරීමේ සැදී පැහැදී පෙර ගැහෙන ගතියක් තියෙනවා. නමුත් නොකල යුත්තේ නොකිරීම વિશે අපි අසරණයි අනාතයි කිසියම් න්‍යාය පත්‍රයක් නැහැ. ආන්නේ ඒ தত্ত্ব යටතේදී සති සම්පජාඤ්ඤයෙන් තොර தত্ত্ব යටතේදී හරි අමාරුයි කියනවා සරුවචන් වහන්සේ මේ ඉන්දිය සංවරයක් බලාපොරොත්තු වෙන්නේ. එනිසා විශ්වාසී දැන් අවශ්‍ය වෙනවා ජීවිතේ ජීවත් කරවන්න නම් මිනිසෙක් මිනිසෙක් වෙන්න නම් ලද අවස්ථාවේ දුර්ලභ අවස්ථා ප්‍රයෝජන ගන්න නම් මේ සති සම්පජඤ්ඤය හඳුනා දෙන්නේ. නමුත් ඒක ලේසි නෑ. මේ බණ කියන මට ඉස්සල්ලා මේක මේ හිතට වදින මට්ටමේ ඉඳලා අවුරුදු 10ක් විතර ගියා මේ මොකද්ද මේ කියන දෙමලේ කියලා තේරුම් ගන්න. බුද්ධ ධර්ම දන්නේ නැති නිසා නෙවෙයි. එහෙම නැත්නම් වෙන අඩුපාඩුවක් නිසා නෙවෙයි අපේ මේ තේරවාද සාසනේ මේවා කොහෙදී හරි හැලිලා. අපි දන්නවා පොලිමේ ඉඳගෙන අතින් අතට මල්වට්ටියක් යවනකොට ඒ අන්ධකාරයෙන් සාමාන්‍ය බෝධි පූජාවල් කරන්නේ. එතකොට ලයිට් තිබුණ නැත්නම් මේ මල් වට්ටියේ තියෙන්නේ මොනවද කියලා පේන්නේ අපි ඒක අරගෙන අනිත් එක්කනට දෙනවා. ඉතින් අතින් අතින් අතින් අතින් ගිහිල්ලා බුද්ධ ශාසනය කියන මල් වට්ටිය අපි ළඟට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ අන්ධකාර ගමනේදී මොනවදෝ දේවල් හැලිලා තියෙනවා මේ. අන්නේ හැලිච්ච ප්‍රධානම එකක් තමයි මේ අප්‍රමාදයේ පිළිබඳ සහ සත්‍ය පිළිබඳ අපි දැනුව. ඉතින් ඒක හඳුන්වා දෙනවා කියන ක්ලේශි නෑ. ඒ මොකද ඒ අසත්‍ය සහ අසම්පජඤ්ඤේ නිතරම පෝෂණය වෙන නිසා. අසත්‍ය සහ අසම්පජඤ්ඤේට අතෝරක් නැතුව ආහාර ලැබෙන නිසා. ඒක සරුවචනාංශය අහනවා මේ අසත්‍ය අසම්පජඤ්ඤය මේ තරම් ඝනසරට වැඩෙන්නේ සාර ස්වභාවයට වැටෙන්නේ මොකද? ඒකට ආහාර ලැබෙන්නේ. මොකක්ද ආහාරය? ආහාරයේ අයෝනිසෝ මනසිකා. දැන් තවත් ගැඹුරකට යන්න. අසතිය සම්පජඤ්ඤ වගේම තාක්ෂණික වචනයක් තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒකේ <clears throat> කළු පැත්ත තමයි අයෝනිසෝ මනසිකාරයේ. අයෝනිසෝ මනසිකාරයේ හරි පැත්ත, සම්‍යක් පැත්ත, ධාර්මික පැත්ත කියනවා යෝනිසෝ මනසිකාරය මේ යෝනිසෝ මනසිකාරය කියන එක අද බෞද්ධ දර්ශනීය හදාරණායට පවා විවිධ අර්ථ ඡායාවන් දෙමින් හරි අර්ථයක් නිවැරදි එක අර්ථයකට අඩු කරන්න බැරි වචනයක්. මේක සිංහලට අපි දාන්නේ නුවණින් සලකා බැලීම කියලා. එතකොට අයෝනිසමනසිකාරය සිංහලට දාන්නේ නුනුවණින් සලකා බැලීම කියලා. ඉතින් මේ ලේසියට පහසුවට වැඩ කරනකොට අපි අතින් වෙන්නේ පමා වෙලා ඉවසලා උපේක්ෂා වෙලා නුවණින් සලකා බලනවා වෙනුවට අපි කලබල වෙලා ඉක්මන් වෙලා කොරස් කොටේවත් අත දාගන්න බැරුව නුනුවණින් වැඩ කිරීම නිසා සතිය සම්පජඤ්ඤය වඩා ගන්න අපිට නැවතිල්ලේ වැඩ කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අයෝනිසෝ මනසිකාරයේ අත් මේ බාධාවකින් තොරව නිතර වැවෙනවා. නිතරම මෝරනවා, දලු දානවා, මල් පිපෙනවා, පළ ගන්නවා. ඉතින් අපි ඊයේ මාතෘකාවට ගත්තේ මේ ආකාර වූ යනිසෝමනසිකාරයක් සරුවට සාර ස්වභාවයට වැටෙන්නේ කොහොමද කියලා බලන්න. එතකොට සරුවත්‍යංශය ආනවා මේ අයෝනිසෝමනසිකාරය සාර ස්වභාවයට වැඩෙන්න ආහාර වෙන්නේ මොකද්ද? निराහාර වුණොත් මේක වැඩෙන්නේ නැහැ. මේක මේ ගෙනාපේ කනුවේ දැන් දැන් වඩන එකක්. මොකද්ද ආහාරේ? අශ්‍රද්ධාව. එතකොට නම් මං හිතන්නේ කාට කාටත් ටිකක් තේරෙනවා. ශ්‍රද්ධාව සහ අශ්‍රද්ධාව කියන එක ආගම් වල පාවිච්චි කරන වචනයක්. ඒ නිසා ව්‍යවහාර භාෂාවේ තියෙන වචනයක්. ඉතින් අපි ඊයේ දවසේ ඇත්තටම දවසට එක මාතෘකාව ගනිමින් ඊයේ සද්ධාව ගැන කතා කරා. ඉතින් මට හිතුණා දැන් මෙතන ඇඟට ලේ වුණන මාතෘකාවක් නේ තියෙන්නේ. අර අසත්‍ය අසම්පජාඤ්ඤය ආයෝනිසෝමනසිකාරී ඉන්ද්‍රිය සංවර වගේ බරපතල වචන නෙවෙයි. මෙවැනි සද්ධාවකින් කොහොමද අරතරන් ගම්බීරාර්ථයක් දෙන යෝනිසෝමනසිකාරය වැඩෙන්නේ? එවැනි යෝනිසමනස්කාරකින් කොහොමද සති සම්පජාඤ්ඤය වැඩෙන්නේ? එවැනි සති සම්පජාඤ්ඤයකින් කොහොමද ඉන්ද්‍රිය සංවරය වැඩෙන්නේ? එවැනි ඉන්ද්‍රිය සංවරයකින් කොහොමද සීලය වැඩෙන්නේ කියලා දැනගත්තොත් දුවපැන ඇවිදීමෙන් භාවනා බුද්ධ ධර්ම ඉගෙන කටියට වැඩිය තැම්පත් වෙලා නැතර ලබන භාවනා කරමින් බුද්ධ ආගමේ හරය හොයන කෙනෙකුට මේක බොහෝ විට හොඳ සුතමේ ඥාණයට හේතු වෙන්න ඉඩ තියෙනවා. චින්තාමේ ඥාණයට හේතු වෙන්න ඉඩ තියෙනවා. අපි ඊයේත් මතක් කරනකොට මේ සද්ධාව කියන වචනය පිළිබඳ අර්ථ විවරණයක් කළා. පසුගිය අවුරුදු 200 පමණ කාලයේ අපි මේ සද්ධාව කියන්නේ තකතිරුකමක් මෝඩකමක් ගමේ උපාසකම්මලාගේ වැඩක්. අපි ළඟ තියෙන තර්ක ඥානෙ විද්‍යාව අපි ළඟ තියෙන ඒ උච්ඡේදවාදී කියාගෙන ගිය රැල්ලක තමයි හිටියේ. 180 200ක් අතර කාලයක් අවුරුදු අපි හිටියේ කෙලිම සද්ධාව කියන එක පසු කාලේ පසුබසින දෙයක් නිර්මාණශීලීත්වයක් නැති එකක් අපි විද්‍යානුකූල වෙන්න ඕනේ අපි තර්කානුකූල වෙන්න ඕනේ අපි උච්ඡේදවාදී වෙන්න ඕනේ එතකොට තමයි රට දියුණු කරන්න පුළුවන් වෙන්නේ පසු යටිතල පහසුකම් හැදෙන්නේ sannivedanaye හැදෙන්නේ ප්‍රවාහන පහසුකම් හැදෙන්නේ රට දියුණු වෙන්නේ කියාගෙන එක රැල්ලේ ගිය ගමනක තමයි හිටියේ ඉතින් ඒකෙදි ඔය පළවෙනි ලෝකේ රටවල් දියුණු සම්මත කාර්මික රටවල් ඒ ක්‍රමයට ගියා ගියාට පස්සේ ලංකාවේ මේ වගේ රටවල විශේෂයෙන් බුරුමේ ලංකාවේ වගේ රටවල මිනිස්සු පිටරට යන්න වුණොත් ඒක දැක්කේ මේ දිවි ලෝක යන්න වගේ තමයි. ඒ මොකද පිටරට ගියාම බොත්තමත් අද කරලා පමණින් සියල්ල ලැබෙනවා. කාම ලෝකයේ මුළු නගරෙම මේ සුන්දරිකාවන්ගේ පුරාංගනාවන්ගෙන් පිරීලා. ඒ ඒ වගේම මේ පුරවැසියන්ගෙන් පිරීලා. ඒ නගරයක ලෙඩෙක් දකින්න නැහැ. ඒ නගරයට ගියාම මහල්ලෙක් දකින්න නැහැ. ඒ ළඟට ගියාම මලකඳක් දකින්න නැහැ. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන දේවල් අයින් කරලා ලෙඩු සේරම ඉස්ත්‍රි ප්‍රාල වලට ගාල් කරනවා. මහලු කට්ටිය සේරම මහලු මඩම් වලට ගාල් කරනවා. පිස්සෝ සේරම පිස්සන් කොටු වලට ගාල් කරනවා. ඒ මේ ඇත්ත දන්නේ නැත්තොත් ඇති නැති ඇත්තොත් ඇති මරණ ගෙදරක් වෙච්චාම Tamange සහෝදරයාගේ අම්මගේ තාත්තගේ මිනිහ ගෙදෙට්ට ගේන්න වෙනම පර්මිෂන් එකක් ගන්න ඕනේ. ඒක තියන්න පුළුවන්නේ ආමංගල්‍ය ආධාර අධ්‍යක්ෂකවරයාගේ පාලරකේ විතරයි ගෙදරට ගත්තම විස බීජ එනවයි කිය. ඒ නිසා ගෙදරක නගරේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් දකින්න නෑ පුරවරේ තියෙන සම්පූර්ණ ඒ පුරංගනාවන්ගෙන් සහ පුරවැසියන්ගෙන් පිරිච්ච ලෝකයක්. ඉතින් ලංකාවෙන් ගිය අපිත් කටත් අරගෙන කෙලත් පෙරාගෙන තමයි බලන්නේ අනේ කවදද ලංකාව මෙතෙන්ට ගන්න කියලා. ඉතින් අපේ මට භවනා කරන බුරුම ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා බුරුමි වගේ රටකට අපිටත් වැඩි බොහොම දුෂ්කරයි. ඒ මිනිස්සුෙකුට යන්න පුළුවන් වුණොත් ඒ පළවෙනි ලෝකේ රටකට ඉතින් ඇස්පලලා ඉව අදාහ ගන්න බෑ. කන් වලින් අහලා අදාහ ගන්න බැරි තරම් පුදුම ලස්සන දෙයක් මවලා පේනවා. ඉතින් ඒතොර පේනවා අනේ මේ බුද්ධ ආගම් තියෙන රටවල් හැමදාම පිටිපස්සේ තියෙයි. ඒ බොනක්වත් නැති රටවල් පුදුම විදිහට කඩාන දියුණු වෙනවා කියලා. නමුත් එක මිනිහෙක් එක කතා කරලා බැලුවොත් හිත බැලුවොත් හෙන ගහච්ච සෝම් පිටණියක් වගේ. නිකම්ම නිකං කොම්බයක් වාගේ. එකම හරපද්ධතියක්වත් නැහැ. අම්මලා තාත්තලා දූ දරුවෝ කියලා කිසිම චාරයක් නැහැ. කිසිම වගවීමක් නැහැ. සමාජයේ තියෙන මේ සදාචාරය පිළිබඳව. කොහොමඩක්වත් එක පවුලක් කට්ටිය ගිහිලා බලන්න බෑ වීදියක්වත්. ඒ තරම්ම චාරයක් නැහැ. ඒක නම් කමක් නෑ. ඕක නම් පහුගිය අවුරුදු 20 30 එහෙම තිබුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? පාරිභෝගිකත්වය වැඩි වීම නිසා පරිසර දූෂණය නිසා ඒ අත්තන්ට ඇතිවෙච්ච මේ අසහනය නිසා නමයට එක්කෙනෙක් පිස්සෙක්. ඒක නිසා ඒ රටවල් වල වැඩියෙන්ම දියුණු වෙනවයි කියලා කියන්නේ පිස්සන් කොටු වල තියෙන ඇඳවල් ගන්න. එහෙම නැත්නම් ඒ අසභ්‍ය සහ ඒ අවිචාරවත් හැසිරීම නතරකරන්න වැඩි කරන පොලිස් හමුදාවේ ගන්න. මෙහෙන් ඕස්ට්‍රේලියාවේ ගිය මහත්තයෙක් මට හම්බුණා. එයා හමුදා සේවය කරපු නිසා එයා ගියාට පස්සේ ආරක්ෂක පැත්තේ කිව්වා මේ රසාවක් හම්බුනේ රසාවක් නැතිකමට. ඉතින් හුඟක් වෙලාවට රාත්‍රියේ මේ වීඩියෝ වල වෙන අපරාධ නතර කරන්න සහ වෙන දේවල් බලන්න ආරක්ෂක සේවය කරන්න යනවායි කියලා හැන්දෑව 8 9 වුණන් පස්සේ කිසිම වැඩිහිටියෙක් වීඩියෝ වල නැහැ. ඉන්න හරියක් ඉන්නේ තරුණ තරුණියෝ බීලා තැන් තැන් වල වැටලා ඉන්නකොට බල්ලෝ එකතු කරන වෑන් වලින් වගේ ඇවිල්ලා ඔක්කොම අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ඉවරලා යාට කරන්න පුළුවන් සත්කාර කරලා උදේට අම්මට තාත්තට කියනවලු මෙන්න මෙච්චර ගාණක් ඉන්නවා ගෙනල්ලා දාලා අයිතිකාරෝ ගෙනියන්නේ කියලා. ස්ටේෂන් එකේ සීතල නැති කරන්න වීදුරු වලින් හොතට ආවරණය කරලා තියෙනවලු. ඒකේ කිසිම තැනක අඩිය තියන්න බැරිලු. බියර් කෑන්, බී වරක්කු බෝතල් අරක්කු නම් ඒ රටවල වෙන නම් කියන්නේ. එව්වයි සිගරට් දුම් වලින්. මොන්නම චාරයක්වත් නැහැ මට දරුවෝ දෙන්න ගැනයි මං ගැන ඇතිවෙච්ච පශ්චාත්තාපය නිසා මට ආපහු වෙන්න හිතුණා කිව්වා මගේ දරුවොත් ආශ්‍රය කරන්නේ දවල් වලට මේ කට්ටිය නේද කියලා. නමුත් අර ගියේ ගියක් හරි හම්බ කරගෙන ඉන්න ඕන නිසා මං කාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ මේකත් දැක්කට පස්සේ මේකද දියුණුව කියලා කියලා හිතෙනවායි කියලා. දැන් ඕක සම්පූර්ණ කුණු වෙලා ගන්න ඕජාව ගලනවා බටහිර ලෝකේ ඕජාව ගන්නවා කියලා දැන් කාලගුණෙත් වෙනස් ඒකනේ යනවා. මේ සද්ධාව පාවා දීලා තර්කයට ගිය තැනේ වෙච්ච දේ තමයි. එහෙම නැත්නම් විද්‍යාව අදාහගෙන ගිහිල්ලා කරපු දේ තමයි. එහෙම නැත්නම් උච්ඡේදවාදී කිය තැන තමයි. ඉතින් ඒ නිසා වැරදි රැල්ලකුත් තියෙනවා. ඒ නිසා දැන් සද්ධාව නැවත හඳුනා දෙන්න වෙලා තියෙනවා. හඳුනා දෙනකොට ආයසරයක් දේව භක්තික ආගම් විශාල ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් මූලධර්මවාදීව ඔන්න සද්ධාහ නැති නිසා තමයි ඔකුනේ ਸਰබලධාරි දෙවියන්ාංශයට නිග්‍රහ කරපු නිසා දෙවියන්ාංශේ ඉන්නව නෙන්න දෙයියෝ අදාහගනින්නයි කියලා දැන් අර බොරදී මාළු බානවා ඒගොල්ලෝ. මෙන්න මෙවැනි පරිසරයක මේ බුදුහාමුදුරු ගන්නපු සද්ධාහ තියා බලනකොට අපිට ශ්‍රද්ධාව පිළිබඳ අලුත් අර්ථකතන දෙන්න ඕනකමක් නැහැ අපේ අටුවාවේ. එහෙම නැත්නම් ත්‍රිපිටකයේ අනන්ත ලස්සනට බුදුහාමර පෙන්ලා දීලා තියෙනවා. ඒතකොට මේ ශ්‍රද්ධාව ඇතුවත් නැතිව ඇත නැතුවත් බැරි යකේ. තරුණ වයසේ ඉන්න කිසි කෙනෙක් මේක පිළිගන්න කැමති නැහැ. මොකද තරුණ වයසේදී තියෙන්නේ ඒ තර්කයට බරගතිය, විද්‍යාවට බරගතිය නැත්නම් මේ සුඛෝපභෝගීත්වයට බරගතිය. නමුත් වයසට යනකොට යනකොට ටික ටික ටික ටික කාටත් වගේ සද්ධාව එනවා. මෙන්න මේ විදිහේ එක ජීවිතයක මුලදි සද්ධාව නැතුව පටන් ගන්න මැදදී මාරු කරලා ජීවිතය අවසානට යනකොට ශ්‍රද්ධාවේ වටිනාකම වැටහෙන ගතිය එක ජීවිතයක ශ්‍රද්ධාව කියන චෛසිකේන පරිණාමේ නම් භාවනා කරන එක්කනාගේ දවස් 7ක් ඇතුළත සමහර විටක ඊට වඩා විචිත්‍ර විදිහට ශ්‍රද්ධාව පිළිවෙත පරිණාමයක් ඇති වෙනවා. ਸਰවඥන්සේ සඳහන් කරලා තියෙනවා මේ සද්ධා චෛතසිකේ නැත්තම් අයෝනිසෝ මනසිකාරය පහළ වෙනව නෝනින් සලකා බැලීම නැති වෙලා යනවා. ඒකට අපි කියනවා විචිකිච්ඡාව කියලා. නැත්තම් සැකය කියලා කියනවා. මේ සැකය අපි සාමාන්‍ය බුද්ධඝම් පොත්වල පෙන්නන්නේ බුද්ධ ආදී අටසැන් අටතන්හි සැකේ කියලා. බුදුහාමුදුරෝ ඉන්නවා තමයි උන්වහන්සේ ඉන්නේ පන්සලේ බුදුගේ ඒකත් පසළොස්වක දවසට ගිහිල්ලා බුණ පොඩ්ඩක් බලලාවට අනික් වෙලාවට බුදුහාමුදුරෝ ඉන්න බවක් මතක නැහැ. ධර්මයේ කියලා ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම උගන්වීම තිබුණට අපි විශ්වවිද්‍යාලේ ගියාම පන්ති කාමර වලට ගියාම වෙන මොනවදෝ විෂයන් වගේ එකට තමයි අපි ඩිප්ලෝමා ගන්නෙ PhD ගන්නෙ එව්ව උගන්නන කට්ටිය බුදුන්ටත් වැඩිය ලොකුවට තමයි අපි සලකන්නේ. ඒ වගේම බණ භාවනා කරන සංඝයා දකින්නකොට අපිට පේන තියෙන මේ හරක් මල්ල බය නිසා කැලේ හැංගිලා ඉන්න හොරුවා. අපි වගේ බැද්ද මේ ගිහි ජීවිතේ ඉඳගෙන සැප විඳින්නට මේ මොකද්ද මේ කියාපාන්නේ කියලා ඒ සංගරත්නයේ කෙරෙහි තියෙන්නේ අතර පාංශකූලෙට මගුල් මේ දානට ඕන වෙනවා නම් කියලා බුලත් අත්තක් දීලා වඳිනවා. වැන්දන මොකද පන්සලේ හැමතෝ පන්සලේම ඉන්න තරමට ලේසි අපේ වැඩවලට ඇඟිලි ගන්න නැතුව. එහෙම තමයි ගියන්න ඕනලා තියෙන්නේ. කොටිම කියනවා පන්සල් වල හාමුදුරුවද ආමංගල්‍ය ආදාර ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ මරණයට එන්න ඕනේ, පාංශකූලෙට එන්න ඕනේ, ඒ ටිකට කරලා දීලා පැත්තකට වෙන්න. ඒක හාමුදුරුවෝ හයර් කරන කොන්ත්‍රාත්කාරයෙක් බාටපත් වෙලා තියෙනවා. අනික් වෙලාවට නෑ. ඒ වගේම Tamange සීලය ගැන වුණත් කෙනෙක් වග වෙන්නේ ඒ පොයේ දවසට විතරයි. ඉතින් අන්නේ විදියට ඒ බුද්ධ රත්නය කෙරේ ධර්ම රත්නය කෙරේ සංඝ රත්නය කෙරේ තා සමන්ගේ සීලය කෙරේ ඒ වගේම බණ භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලා කෙරේ මේ දක්වන අශ්‍රද්ධාව නිසා ਸਰුවචනන්සේ සඳහන් කරන හිත දැඩි වෙනවයි කිය. හිත ගොරෝසු වෙනවයි කියලා. ඒකට කියන්නේ චේතෝ කීල සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී සරුවචන් සඳහන් කරලා තියෙනවා. සරුවචන් ආංශයේ කෙරේ විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසාදති කියලා. විචිකිච්ඡා කරනවා. ඔකෝ හැමෝටම කරන්න පුළුවන් දෙයක්ද බුදුහාමුදුරෝ දේශනා කරන්නේ හැමෝටම ওই නිවන ලබන්න පුළුවන්ද කියලා බුදුහාමුදුරෝගේ ධර්ම කෙරේ බුදුන් කෙරේ ඒ විචිකිච්ඡා කරනවා නාදි මුච්ඡති අදිමුච්චන අදිමුත්‍ය කියන චෛතසිකේ පෙන්වන්නේ නිසක බව. යමක් දෙගිරි දහතු දෙයක් එහෙම නැත්නම් දෙතෑවර දෙයක් දකින්නකොට දැන් මේකයි හරි මේකයි වැරදි කියලා ඒකෙහි ඇති ඒ නිශ්චිත භාවය අදිමුත්‍ය කියලා කියනවා. අදිමුත්‍ය නැති කරලා අන්තමන්ද කරනවා. සම්පසාදිත කියලා කියන ප්‍රසාදේ පහළ වෙනවා බුද්ධ රත්නයේ කෙරෙහි සම්පසාදනීය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමරගේ ගුණ ප්‍රකාශ කරන එකක්. ඒක නිකන් මේ පුදුමාකාර රසවත් සූත්‍රයක් සද්ධාව තියෙන කෙනෙකුට අන්තිම බුදුහාමුදුරු අහනවා සාරිපුත්‍ර ස්වාමීන් සාරිපුත්තු උඹ මොනවද දැනගෙනද බුදුහාමරගේ ගුණ කතා කරන්නේ කියලා. ඒතර අන්තිමට කියනවා ස්වාමීන් වහන්සේ ණය ක්‍රමයටයි මං හිතන්නේ අනික් ඇත්ත මේ රහත් වෙච්ච ඇත්තන්ට මෙච්චර ಗುಣ තියෙනවනේ බුදුහාමුදුරුවෝ කරන කොච්චර තියෙන්න ඕනද කියලා මම උභාංශයේ ಗುಣ ස්පර්ශ කළා නෙවෙයි කතා කරන්නේ කියලා. අන්නේම ප්‍රසාදයක් පහළ නොවන ගතියට කියනවා බුදු බුද්ධං කංකති කියලා නැත්නම් සත්තරි කංකති කියලා ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ සැක කරනවා. හැබැයි නැතුවත් බෑ. මොකද හේතුව බුද්ධඝංග වෙන්නේ නැතුව බෑයිච මොකක් හරි ආගමක් තියෙනවා අනිත් එක අනිකාගම් වලින් අපිට ගහනකොට නම් අපි කැත්ත පොල්ල කඩාගෙන ඉදිරියට යනවා. නමුත් සරුවචනාංශිකේ මේ දේශනා කරන නිතර පැවතිය යුතු අප්‍රමාද ධර්මය හෝ සරුවචනාංශි අවුරුදු 45ක් පෙන්නපු ඒ බුද්ධ කෘත්‍ය දිහා බලනකොට ඒක අපිට නොකල හැක්කක් නැත්නම් අපිට ගැළපෙන්නේ නැති දෙයක් කියලා එක්කෝ බුදුන් සැක කරනවා. එනිසා බුද්ධ ධර්මයේ අප්‍රමාද ධර්මයේ ඔය අපි ඉගෙන ගන්න PhD ගන්න ඩිප්ලෝමා කරන ඒවා තරම් අපිට ප්‍රයෝජනවත් වෙයිද? එහෙම නැත්නම් අපේ සෞඛ්‍යයක් මානසික කායික සෞඛ්‍යයක් උද්දාහකමින් අපිට රැකලා දෙයිද? අපිට ආරස්සාවක් සැලසෙයිද? උගව දෙනෙක් හිතන්නේ අපිට ආරස්සාවක් සැලසෙන්න නම් පුද්ගලික හමුදාවක් තියෙන්න ඕනේ. වටේට කොටු තාප්ප තියෙන්න ඕනේ. ගිනියවි තියෙන්න ඕනේ. නමුත් සරුවචනාංශ කියලා තියෙනවා. සරුවචනාංශය අදහනවා ධර්ම ආරක්ෂාවලයි සැලසෙනවා කියලා. ධර්මයේ අදහනවා නම් ධර්ම ආරක්ෂාව සැලසෙනවා. සංඝයා ආදාහනවා සංඝ ආරක්ෂාව සැලසෙනවා. මේ ආරක්ෂාව තමයි ලොකුම ආරක්ෂාව කියන්නේ. නමුත් අපි ඒක තිබුණට මොකද කොච්චර කෙරුවක්වත් ඒක පිළිබඳව සැක දෙකිටි දහරු මතයක් වශයෙන් নানা ප්‍රකාර දේවල් අපේ අරසා පිළිබඳ ගන්න. සංඝයා වහන්සේලා පිළිබඳවත් සංඝයා වහන්සේලා කියන්නේ කෝපි කාලේ જાතියක්. ඒගොල්ලොන්ගෙන් මේ පෙර ගමනකට නව නිර්මාණශීලීත්වයකට එහෙම නැත්නම් ප්‍රගතිශීලියට ගන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ අර කොන්ත්‍රාත් වැඩේ විතරයි. නැත්නම් සිල් රැකත් රකින්නේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් වාගේ දවල්ට සිල් රකින්නවා රැට නැහැ. මෙන්න මේ විදියට ශ්‍රද්ධාව පිළිබඳව ප්‍රශ්න තමයි ළඟ තියෙනවනේ ඒක දන්නේ තමයි. මේක දැනගෙන මේකෙන් ගැලවීමට කටයුතු කරන නැත්නම් අශ්‍රද්ධාව වෙනුවට ශ්‍රද්ධාව ඇති කරන්න කටයුතු කරනවා නම් ඒ ਸਰවචනාංශයේ මුව පුරා එහෙම නැත්නම් මුව නොසෑහෙනසේ ස්තුති කරන මේ මනුස්සය ඇත්ත වශයෙන්ම ජීවිතයේ සුන්දර පැත්ත දැකලා සන්තෝෂෙන් ජීවත් වෙයි. එහෙම නැතුව මේ බුද්ධ ධම්ම සංඝ සීලය සබ්‍රක්‍මචාරින් වහන්සලා කෙරෙහි සැක කරන ගතිය ආවොත් ඒ මනුස්සයා නිටතරම කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනකොට යනවා වගේ පොරවත් අවුස්සගෙන පොළවත් හාරගෙන අවුස්සගෙන දූවිලි පීරගෙන මුළු පරිසරේ පුරාම කෙලසගෙන යනවා. ඒ නිසා මේ ශ්‍රද්ධා චෛතසිකේ තියෙනවා බොහොමත්ම ජීවිතයක සුන්දර පැත්ත පෙන්වන ගතියක් නිවනේ මේ පිට. නමුත් ඒ අර ශ්‍රද්ධා વિશે ජන විඥානයේ තියෙන්නේ නෝන්ජල් ගතියක් කියලා හිතලා. එහෙම නැත්නම් කෝපි කාලේ අදහසක් විදියට. ශ්‍රද්ධාව තියෙන මිනිස්සයා ගැමියා ගොරකයා තද්ධාව නැත්තම් බුදුහාමුදුරන්ට බණින්න පුළුවන් නම් ධර්මයට බණින්න පුළුවන් නම් සංඝයාට බණින්න පුළුවන් ඒක තමයි නවරැල්ල වෙලා තියෙන්නේ. නමුත් ඒකේ වෙන්නේ මොකද්ද අන්තිමට Tamanට මේ නුවණින් සලකා බැලීම නැති වෙලා අයෝනිසෝමනසිකාරය කියලා නුනුවණින් සලකා බැලීම සිද්ධ වෙලා අනිවාර්යයෙන් එහාට තියෙන අර අධර්ම પરම්පරාවට වැටෙනවා. ඒ නිසා මේ සද්ධාව ඒකේ බරපතල ඒ කොන මේ කොන දෙක කල්පාගෙන තනවා වඩා ගන්න වැඩපිළිවෙලට මගේ පුද්ගලික අත්දැකීම නම් විපස්සනා භාවනාව විතර මේ සද්ධාව පනපෝන තියුණු කරන මුවහත් කරන දෙයක් නැහැ. ඊට ඉස්සෙල්ලා තියෙන අපි ගත්තොත් දානයේදී සද්ධාවක් තියෙන්න ඕනේ. නැත්තම් මේ දානෙට බණ කියනකොට අපි කියනවා මේ ඇත්ත බොහෝම ඈතක ඉඳලා දංකඩක් ඔසවාගෙන නන්නාඳුරන කෙනෙකුට මේ ඇවිල්ලා දීලා පුදන්න තමන්ගේ දරුවන්ටත් නොදෙන තරම් උස්සස් උතුම් දේවල් දෙන්න එසේ මෙසේ සද්ධාවක් තිබිලා බෑ. ඊගාවට ඊට වැඩිය ශ්‍රේෂ්ඨ සද්ධාාවක් ඕන වෙනවා සතෙක් මරන් ඉඳද්දි නොමර නිකන් ඉන්න. හොරකම් කරන්න අවස්ථාවක් තියදී හොරකමක් නොකර ඉන්න. කාමීත්‍යාචාර අවස්ථාවක් තියදී කාමීත්‍යාචාරය නොකර ඉන්න. බොරුවෙන් කේලමෙන් හිස් වචනේ පරිස වචනේ වැලකින්න. මත්පැනෙන් වලකින්න. වැරදි ජීවන රටාවෙන් වලකින්න. දානයකට වැඩි සද්ධාාවක් ඕන ඒක උඟ වෙලාවට දායක දාන දායකයෝ දාන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ දාණයට තමයි ලොකු සද්ධාාවක් ඕන කරන්නේ. නමුත් දානය කියලා කියන්නේ කල යුත්තේ කිරීම, සීල කියලා කියන්නේ නොකල යුත්තේ නොකිරීම, පැහැදිලිවම සරුවත්න දේශනාව තියෙන කල යුත්තේ කිරීමට වඩා දස දහස් ගුණයකින් ලොකු කුසලයක් සිද්ධ වෙනවා නොකල යුත්තේ නොකිරීමෙන් ඒ සඳහා විශාල සද්ධාාවක් ආයෝජනය කරන්න ඕන. මෙන්න මේ දෙක තියෙන කෙනාට පමණමයි සමත භාවනා කිරීම සඳහා සද්ධාාවක් පහළ වෙන්නේ. ආරණ්‍යගත වෙන්න, රුක්කමූලගත වෙන්න, ශූන්‍යාගාරගත වෙන්න. එහෙම නැත්නම් මේ වගේ භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා එක රැයක් දෙකක් තුනක් රැට නොකාට සිල් සමාදන් වෙලා ඉන්න. ඒ සමත භාවනාවත් එක්ම පැවති නැත්නම් සමත භාවනාව ලැබෙන ධ්‍යාන මට්ටම තෙක්ම පැවති හිතේ චිත්ත tattwa බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණ බව මේ ඇත්ත හොඳටම දාන්න. බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා ආසිත තාපසය ආලාරකාරාම උද්දකාරාම පුත්‍ර මේවා ඔක්කොම තනවා වඩාගෙන හත්වෙනි ධ්‍යානෙ අටවෙනි ධ්‍යානෙ දක්වාම ලබාගෙන හිටියා. එතකොට සරුවච්චන් වහන්සේ මේ සේරමත් ලබලා ඒතියෙද්දි ඉදිරියට ගියා කිං සත්‍ය ගවේෂී කියලා. මොකද්ද සත්‍ය නම් කිම? කුසලේ නම් කීම කියලා. අන්න ඒ යෑමට අවශ්‍ය කරන සද්ධාව ඔය දානෙට සීලෙට සමාධියට යන සද්ධාහට වැඩි සද්ධාාවක් කියලායි මට නම් පේන්නේ. යන්නේ එකත් එකක්. ගිහිලා මේකේ යම් ප්‍රයෝජනයක් ලබනවා කියන එක කන කැස් බෑව වියසිතුරින් අහස බලනවත් වැඩි අමාරු වැඩක්. ඒතකොට අපි දැන් භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා මේ සද්ධාව ආයෝජනය කරලා මොකද කරන්නේ? එදිනදා ජීවිතයේදී අපි ඉරියව් මාරු කරනවා, ආසන මාරු කරනවා, විවිධ දේ අහනවා, විවිධ දේ දකිනවා, විවිධ දේ ගන්ධ රස බලනවා, පහස ලබනවා. මේ සේරම කැප කරලා ඇස් දෙක වහ ගන්න. ශබ්ද නැති තැනකට යනවා. ගන්ධ රස දෙක රමණය කරන්නේ. කය තැම්පත් කරනවා නිකන් උභහක් බැඳා වාගේ. එහෙම නැත්නම් මිසරේ පිරමීඩයක් වාගේ ඒක විසින් ඒක නඩත්තු කර පුළුවන් තැනට තැම්පත් කරලා සම්පූර්ණයෙන්ම කරන දෙයක් නැති කෙරෙන දෙයට ඉඩ අරින්න පුළුවන් තරමට යනකම්ම බුදුන් කෙරේ සද්ධාාවක් ඇති කරන්න වෙනවා. ධර්මයේ කෙරේ, සංඝයා කෙරේ, සීලයේ කෙරේ සද්ධාාවක් ඇති කරන්න වෙනවා. ඊට පස්සේ ඒ විදියට කය තැම්පත් කරලා ඒ මම මගේ කයේ නැත්තම් මම දැන් මෙතන ඉන්නවා කියලා ඒ ඊයට හෙටට දුවන්නේ නැති හිත වෙන තැන් වලට ස්ථාන වශයෙන් දුවන්නේ නැති හිත තව කෙනෙක් විශේෂ ව්‍යවෘත නොවෙන්නා වූ හිත ආවට පස්සේ මේ දැන් මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණයේදී ශ්‍රද්ධාව මුවහත් වෙන හැටි ශ්‍රද්ධාව කුළු ගැන්වෙන හැටි මුදුන්පත් වෙන හැටි දකි කරන එක එකක් මේ භාවනා ජීවිතයේ විශිෂ්ටම වැඩක් කියලා එක අදහන එක තව එකක් කරන්න පුළුවන් වෙයි කෙරුවට මේ අම්මා අප්පා කාලෙවත් අපි නොකරපු තරමේ වටිනා පින්කමක් තමයි එක තැනක වාඩිලා වාඩිලා ඉන්න බව දන්නකම. වාඩිලා ඉන්න බව දන්නවයි කියලා කියන්නේ හිත ඊයට දුවනවා නෙවෙයි. හෙට වෙද දිකට දුවනවා නෙවෙයි. වෙන තැනකට යනවා නෙවෙයි. වෙන කෙනෙක් නැතුව වෙන කෙනෙක් තියා දුවනවා නෙවෙයි. මෙන්න මේක අදහනවනම් අඩු ගානේ දවසකට එක චිත්තක්ෂණයක්වත් පැත්තකටලා වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්න බව දැනගන්න එක දානෙට වැඩිය උතුම් සීලෙට වැඩිය උතුම් සමාධියටත් වැඩිය උතුම් ප්‍රඥාවටමයි වැටෙන්නේ මේක මගේ ජීවිතේ කරගන්න ලොකුම පිංකම කියලා. අදහන සුළුවක් ගතියක් ආවනම් පැහැදිලිවම කියන්න පුළුවන් මේ ජීවිතේ හැබෑ වෙනසක් පටන් ගන්නවා. එහෙම නමුත් ඒ විදිහට එක තැනක වාඩිලා එක තැනක වාඩිලා ඉන්න බව දන්න චිත්තක්ෂණයක් කවදාකවත් Tamanට රස වෙනසක් ඇති කරන්නේ ಗುಣ වෙනසක් ඇති කරන්නේ ඇඟේ හැප්පෙන වෙනසක් ඇති කරන්නේ ඒ වෙනස ඇති වෙන්න නම් එහෙම චිත්තක්ෂණ 3 4ක් 5ක් 6ක් එක දිගට යන්න ඕන ආන්නේම යනකොට යනකොට යනකොට මේ ඉඳගෙන ඉන්න බව දන්නා ගතිය ජීවිතේ කරපු ලොක්කම ලොකු පිංකම කියලා ආදාහන සුළු ගතිය ආවොත් අපි ඒකට කියනවා යෝනිසමනස්කාරය කියලා නමුත් ඉඳගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් කරලා බලන්න. කොච්චරනම් සැක පහළ වෙනවද? අනේ මීට වැඩිය හොඳයි දන් දුන්නා අනේ මීට වැඩිය හොඳයි බෙරයක් ගැහුවා ගෙජ්ජි හෙල්ලුවා නම් පෙරහැරක් කෙරුවා නම් මීට වැඩිය හොඳයි අරක කෙරුවා නම් මේක කෙරුවා කියලා හිත කොච්චර දෝ දේවල් වල ව්‍යාපෘත වෙනවා. ඊට පස්සේ අපිත් ඒක මදිවට ඒ දේවල් හොඳයි නේනම් කියලා හිතෙන් ඒක සාධාරණීකරණය කරනවා. එතකොට වෙන්නේ මොකද්ද මේ ඉඳගෙන ඉන්න බෑ. ඉඳගෙන ඉන්නේ කොහොනේ නෑ. ඒක නිකම්ම නිකං නිකං ලුණු නැති හොත් දබ්බනවා වගේ. ඒ වෙනුවට මොන හරි කරන එක හොඳයි කියලා අපේ සද්ධාව අයෝනිසමස්කාරයෙන් යට වුණාට පස්සේ අපි අපි විසින්ම සරු කුසලයේ ගරු කුසලයේ තීටි ලාමක කුසලයට හේතු කරන මේක අද ලංකාවේ බුද්ධ ශාසනයේ ප්‍රධානම පිළිකාව කළ හැකි ගරුම කුසලය සර්ම කුසලයේ තීටි ඊට වැඩියෙන් පල්ලෙහායින් තියෙන එකට හේතු කරන මේක සිංහලෙන් කිය හැකි තේරෙන තාලෙට මෙතන ඉන්න වගේ පිරිසකට කියන්න පුළුවන් ලෝකේ හොඳ නරක දෙකක් කියලා තියෙනවා හොඳ අයින් කළා නරක අයින් කළා හොඳ ගන්නවා කියන එක සමාජ සම්මත දෙයක්. ඒ කරන කෙනාට හොඳක් වෙනවා. ඒ නිසා ඔක්කොටම ඡන්ද දෙන්න කිව්වොත් එද හොඳටද ඡන්ද දෙන්නේ නරකටද කියලා කාටත් වගේ තේරෙනවා හොඳ හොඳ තමයි හොඳ තමයි තෝරගන්න නරක අයින් කරන්න. නමුත් මේ ඉන පිරිසකින් දාලා ඇහුවොත් එimhe හොඳයි වඩා හොඳයි කියන දෙක දුන්නොත් වඩා හොඳේ නාමයෙන් හොඳ අතාරින්න කැමතිද කියලා මම හිතනවා මං කියන ප්‍රකාශනයවත් තේරෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් ඒක තේරුම් ගන්නෙත් නැහැ තේරුම් ගත්තට මේක කරන්නෙත් නැහැ. අපි හැම වෙලාවෙම වඩා හොඳ තියෙද්දිත් අර නරක ජය අරගෙන ගත්ත හොඳ මගේ කියන මේ හොඳ වෙන්න උත්සාහ කරනවා මිසක් කවදාකවත් හොඳින් වඩා හොඳට යන්න පුළුවන් ගතියක් අපිට නැහැ. ඒ අතින් බලනකොට අපි කොරයි. ඒ අතින් බලනකොට අපි අංශභාගයි. ඒ අතින් බලනකොට අපි ආබාධිතයි. මේ විපස්සනාවේදී උගන්වන්නෙම හොඳයි වඩා හොඳයි දෙක පෙන්නලා වඩා හොඳේ නාමයෙන් හොඳ පැත්තකට දාන එකයි. මේකට යෝනිසෝමනසිකාර්ය අවශ්‍යයි. මේකට මේක අදහන්න ඕන. මේක අපි දැනගන්න ඕනේ බුදුන්ට තේරෙනවා මිස අපිට තේරෙන්නේ අපි හැමදාම හොඳ වෙනුවෙන් සටන් කරාට වඩා හොඳ ඉදිරියේදී හොඳ අතාරින්න අපට බෑ. මේකට සාමාන්‍යයෙන් කියන්නේ අරතිය කියන වචනේ සරුවචාන්සිය සඳහන් කරන්නේ මාරයාගේ දසමාර සේනා පෙන්වනකොට කාමාතේ පටමා සේනා ဒ ුතියා අරති උච්චති කියලා කියනවා අරතිය කියන එක සඳහන් කරලා තියෙන අදි කුසලයට කම්මැලි වීම අපිට බුද්ධ ශාසනයක් හම්බුණාට පස්සේ අපිට මනුස්සාත්ම භාවයක් හම්බුනාට පස්සේ අපිට මේ අනන්ත අප්‍රමාණ කුරු ලෙඩ්ඩු දුර්ලැත්තෝ ඉඳද්දි මේ ඇහැ කන දිව නාසය කය මන කියන අංග පුලාව හරියට පස්සේ අපිට හොඳ බණත් ඇහෙද්දී අපිටත් පැවිද්ද තියෙන ලෝකෙක ඉපදිලා අපිටත් කල්යාණ මිත්‍රොත් ඉඳද්දී අපි හැමදාම එවැනි කෙනෙක් විසින් කළ යුතු උත්කෘෂ්ඨ සේවාව පැත්තක තියලා ලාමක දෙයට යන්නේ මේ අදිමොක්කේ නැති නිසායි සද්ධාව නැති නිසායි අයෝනිසෝමනසිකාරයේ නිසායි අපි මේ වඩා හොඳ පැත්තක තියෙද්දි හොඳේම ගැලෙනවා. අන්න එවැනි මනසකට හරිය අමාරුයි තේරුම් ගන්න මේ වාඩි වෙලා මේ වාඩි වෙලා ඉන්නා බව ශ්‍රේෂ්ඨම කුසලයක් කියලා කිව්වට ඒක පිළිගන්න කැමති නෑ. ඒක නිසා භාවනාවේදී ගොඩාක් මේ දන්න දැනුම් බහා තබන්න වෙනවා. හිතේ තියෙන මඩ කච්චල් අයින් කරන්න වෙලා ලොකු සද්ධාාවක් ඇති කරගන්න වෙනවා සරුවච්චන් ආංශය කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි සීලයේ කෙරෙහි සහ භාවනා කරන්නන් කෙරෙහි මෙයත් මේ සීලුවට බහා තබලා මේ එකතැනක වාඩිලා ඉන්නා බව මෙනෙහි කරන්නේ කාදාහනෙ හින්දා. ඒකේ ලොකු සේවාවක් කරලා දෙන්න නිසායි කියලා හරියට කළු ලෑල්ල ගොඩාක් දේවල් ලියලා තියෙද්දි ඒ මකන කොට්ටේ අරගෙන සේර මකලා කළු ලෑල්ල කළු කරගත්තට පස්සේ අපි දන්නවා ඒක දැන් තිබුණට වැඩිය තිබුණ කෙලෙසිලා දැන් කෙලසිච්ච තත්ත්වයට අඩු වෙලා. ඒ වගේ හිත බිඳුවට බසනවයි කියලා කියන එක ඉතාමත්ම වටින දෙයක්. මේක අදහන්න නැති නිසා බැරි පුළුවන්කම පැත්තක පුළුවන් වෙච්ච වෙලාවේ මේක පුළුවන් දේ අදහන එක තමයි සද්ධාව කියලා තේරුම් ගත්තන භාවනාවේ සෑහෙන දියුණුවක් කියලා කියනවා. මේක ඉස්සරහට යනකොට මේ සද්ධාව මේ මේ කියන ගුණය තීව්‍ර විදියට, තියුණු විදියට, ඇඟේ වදින විදියට සුද්ධ කරනවා. කොහොමද ඒක වෙන්නේ? එහෙම හොඳට එක තැනක තැම්පත් වෙලා ඉන්නා බව දැනගෙන මම මෙතන දැන් ඉන්නවා කියන එකට අරගෙන චිත්තක්ෂණ කීපයක් විනාඩි කීපයක් ඉන්නකොට ඒ හිත අචීතනාගදී දුව නැත්තම් එහෙම නැත්තම් මේ වෙන තැන් වලට සැරිසරන්නේ නැතිනම් අනුන් ගැන කල්පනා කරන්නේ නැතිනම් මේ ඇතුළට හිත නැමෙනවා කියන කාරණාව සිද්ධ වෙනවා. මේ විප්ලවය අපේ හිත ඇතුළට නම්වනවා කියන විප්ලවය බොහෝමත්ම රැඩිකල් වාදී වැඩක්. මේකට නුවණින් සලකා බැලීම කියන වචනේ පරිසමාප්තයෙන් දෙන්න බුල මොකද අපි මුළු ජීවිතේම කරන්නේ හිත බාහිරයට එලවන එකයි. රූප බලනවා කියන්නේ හිත බාහිරයට යනවා. ශබ්ද අහනවා කියන්නේ හිත බාහිරයට යනවා. ගඳ බලනවා කියන්නේ හිත බාහිරයට යනවා. රස බලනවා කියන්නේ හිත බාහිරේ. පහස විඳිනවා කියන්නේ හිත බාහිරේ හිතනවා කියනකොට හිත බාහිර. යම් තැනක මම දැන් මෙතන කිව්වනම් ඉස්සල්ලාම වතාවට හිත ඇතුළට නැමිලා. මෙන්න මේ කවදාකවත් නොකරපු විදිහට ඇතුළට නමා ගන්න එකට කියන්න පුළුවන් රැඩිකල් වාදී වැඩක් කියලා. නැත්තම් සෙල්ලක්කාර වැඩක් කියලා. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරය කියන වචනයේට සාමාන්‍ය පරිවර්තනයේදී නුවණින් සලකා බැලීම කිව්වට විපස්සනා පැත්තෙන් බලන ආචාර්යවරු කියනවා මේක රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා නැත්තම් රැඩිකල් වාදී බැල්මක්. විප්ලවකාරී බැල්මක් මේ බලන්න. නිතරම අවුරුදු 100ක් ඉන්න මනුස්සය අවුරුදු 100ම බාහිරය ගැන කල්පනා කරමින් ඉන්න එක න එක චිත්තක්ෂණයකට හිත ඇතුළට නමනවා. මෙහෙම ඇතුළට නමලා චිත්තක්ෂණ කීපයක් යනකොට ඒ චිත්තක්ෂණයේ රස තේරෙන්නේ අත්දැකීම ලැබෙන්නේ ඊට සද්ධාාවක් ඇති කරගත්තොත් එහෙම බලාන ඉන්නකොට බුදුහාමුදුරෝ දැක්කා මේ හුස්ම ගන්න එක තමයි ඉස්සරහට එන්නේ. ඇතුළට හිත නැමුණා නම් බොහෝ කෙනෙකුට ඔක්කොටම නන් නෙමෙයි හුස්ම ගන්න එක පේනවා. මේ හුස්ම ගන්න එකට අපි ප්‍රාණය කියලා කියන්නේ. මේ හුස්ම පිළිබඳව බලන එකට Hindu ආගමේ කියන්නේ ප්‍රාණයාමී කියලා. අපේ සිංහලයේ තේරවාදී කියන්නේ ආනාපානී කියලා. යම් කිසි කෙනෙකුට මෙහෙම තැම්පත් වෙලා කය දිහා බලනකොට මේ ආනාපානෙ මතුණයි කියලා හිතමු. මම නැවතත් කියන එක මතුවේ යුතුයමත් නැහැ. මතු නොවේ නැත්තොත් ඇති. මතු උණයි කියලා හිතමු. මේ ආනාපානෙ තුල නිවන තියෙනවා කියලා අදාහ ගන්න පුළුවන් මේ තුලමයි සම්පූර්ණ නිවන තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ කියලා අදාහ ගන්න පුළුවන් නම් ඒ මිනිස්සයා ඉඳගෙන ඉන්නකොටත් හුස්ම ටික බලાવી වැඩක් කට කටයුතු කරන කාලෙදිත් මේක බලાવી එතකොට ස්වභාවයෙන්ම Tamanට හම්බෙච්ච මේ හුස්ම යාලු කරගෙන හුස්ම කෙරෙහි සතිය පිහිටවීම ආනාපානය කෙරෙහි සතිය පිහිට කියන ආනාපාන සතිය කිය. මම මෙතෙන් මේ කට්ටිය අඬ ගන්න ආවේ මොකටද? මේ සතිය නැතුව ආනාපානය කරන එක මේ අතෝ දැනටමත් කරනවා. මෙතන ඉන්න කෙනකින් අහන්න හදිසි වැඩක් කරන්න තියෙනවා කියලා හුස්ම ගන්න එක පැත්තක තියලා වැඩේ කරලා ආවිල හුස්ම ගන්න වෙලාවක් මතක තියෙනවද කියලා. එහෙම නැත්නම් කලබලයි මට මේ වැඩේ හදිස්සි. එහෙම නැත්නම් මට අමතක වුණා හුස්ම ගන්න කියලා කාටවත් මතක තියෙනවද කියලා. නින්දකදීවත්. එනිසා ආනාපානට හැම කෙනාටම අයිතිය තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක පිළිබඳ සතිය නෑ. ඒක පිළිබඳ ආනාපාන සතිය පිළිබඳ සද්ධාව නෑ. අපි හිතමු මේ දවස් 10ක් භවනා කරලා හරි එහෙම නැත්නම් මේ බණක් අහලා හරි තීක්ෂණ බුද්ධිමත් ඇත්තෝ තේරුම් ගත්තොත් මුළු නිවන් මාර්ගෙම තියෙන මේ ගන්නා හුස්මා හුස්මක් කෙරෙහි ආස්වාස් ප්‍රසවාසයේ කෙරෙහි සතිය පිහිටවීම කියලා. මට ඥානයක් තියෙනවා නම් මට ක්‍රමසාවිදි වැටහෙනවනම් ප්‍රයෝග ඥාන තියෙනවනම් දවසකට හුස්ම දෙකක්වත් සතියෙන් යුක්තව ගන්න කවුද බාධා කරන්නේ කියලා බැලුවොත් කවුරක්වත් නැහැ. අංගී පාරත් මතක් කරා වගේ රාම්ම කෙනෙක් මට කිව්වේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ මට කිව්වා මලක් කිමින තරම්වත් දවසකට හුස්මක් ගන්නයි කියලා 100ෙන් කියලා. එහෙම බැලුවොත් ඕන කෙනෙකුට තේරෙයි අදහනවා නම් අඩුම ගානේ වැසිකිළියට කියලා වැසිකිලි කරනකොට කැසිකිලිද කියලා කැසිකිලි කරනකොට ඒ ඉඳගෙන ඉන්න විවේකයේ තුල හුස්ම රැලි දෙකක් බලන්න. බාධාවක් නැහැ. නමුත් අදහන් නැහැ. මේක නිවන තියෙනවා. මේකයි මේ බුදුහාමුදුරුවෝ දෙන්න පෙන්නපු මාර්ගය කියලා අපි අදහන් නැති නිසා කොච්චර පුළුවන් වුණත් කරන්නේ. මොකද යෝගාවචරය මොකද කරන්නේ? සීළු වැඩ බහා තබලා ඒ හුස්ම මත වෙන්න ආවට පස්සේ හුස්ම දිහා සක්විති රජ කෙනෙක්ගේ මිනි කොණ්ඩල වාගේ ඔටුනේ තියෙන මිනි කොණ්ඩලක් වාගේ අනේ මට තව එක හුස්මක් දකින්න ලැබේවා තව ප්‍රශ්වාසයක් දකින්න ලැබේවා ආශ්වාසයක් දකින්න ලැබේවා ප්‍රශ්වාසයක් දකින්න ලැබේවා කියලා මෙන්න මේ සද්ධාව දිගේ ගියොත් මොකද වෙන්නේ එnde එnde එnde එnde වැඩි වේලාවක් ආශ්වාස ප්‍රශ්වාසයට මූණ දාලා ඉන්න පුළුවන්කමක් එනවා මම නිතර මතක් කරන උදාහරණයක් තමයි ඒ මේ පිළිබඳව දේශනා කරන්නේ දීපක් චොප්‍රා කියලා ප්‍රසිද්ධ දේශකයෙක් ඉන්නවා ඉන්දියාවෙන් ගිහිල්ලා මේ දැනට ඇමරිකාවේ ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්. එයා කියනවා අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට Hindu ආගමේ හැටියට බලනකොට මට ගාන හරියට මතක නම් කෝටි 13ක් ආශ්‍රත් ප්‍රසවාස උපදිනකොටම හම්බ වෙනවා කියන. ඒ කෝටි 13ම පරිශ්‍රමේ පාවිච්චි කරොත් අවුරුදු 100 110 120 ඉන්න පුළුවන්. හදිස්සියේ කලබලෙ මේක ගෙවලා දැම්මොත් අවුරුදු 80න් 70න් මැරෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ජීවිතය කියන්නේ මේ ලැබිච්ච හුස්ම ටික ආරපරසමෙන් පාවිච්චි කරන එක. ඒ නිසා හොඳ නැවතිල්ල විවේකීව හුස්ම ගන්න කෙනා බොහෝ කල් ජීවත් වෙනවා. කලබලෙන් හදිස්සියේ හුස්ම ගන්න එක්කන heart attack, blood pressure ඇවිල්ලා කලින් මැරලා යනවා. ඒක වෛද්‍යවරු පවා පිළිගන්නවා. මේ හුස්ම ටික නැවතිල්ල ගත කරන එක නා බොහොම චාම් ජීවිත ගත කරනවා සාන්ත ජීවිත ගත කරනවා දීර්ඝාෂය. කලබල වුණොත් ඊටිබන්දව දෙපැත්තෙම පත්තු කෙරුවොත් ඉක්මනට උණු වෙලා වැටෙනවා. ඉතින් මේ වගේ ධර්මයක් තියෙන නිසා භාවනා කරන එක්කනා ඉර්ෂින්නාංශලා නෑදෑයොත් අතහැරලා වස්තුවත් අතහැරලා කැලේකට ගිහිල්ලා මේ හුස්ම දිහා හොඳට බලලා නැවතිල්ලේ හුස්ම වැටෙන්න ආරිනවා. ඉතින් ඒතකොට දීර්ඝාෂය. මේ තරම් ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතු හුස්මේ සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත් දැනට කෝටි කීයක් ගෙවිලා තියෙනවද? තව කෝටි කීයක් ගෙවන්න තියෙන කෙනෙක්වත් දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා බැංකුවේ රුපියල් කීයක් තියෙනවද කියලා. අපි දන්නවා අපේ නියපොත්තේ දිග කොහෙද කියලා. මගේ ඔර්ලෝසියේ තියෙන රෝමන් ඉලක්කන්ද මේ නැත්තම් මේ අනික් ඉලක්කන්ද ඒව ඔක්කොම දන්න. හැබැයි මේ තාමත්ම වැදගත් හුස්ම කොච්චරක් ගෙවලා තියෙනවද කොච්චරක් ගෙවන්න තියෙනවද කියලා දන්නම මරණ මොහොත වෙනකොට අනේ පපුවේ අත දෙක ගහගෙන ඉනවා අනේ මට තව හුස්ම දෙකක් දෙන්න. හැබැයි මායාගේ කිසිම අනුකම්පාවක් නැහැ. තීන්දුව කෙරුවොත් තීන්දුවයි මායාව ගාවනේ වැඩි හුස්ම දීමක්. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරන මේ හුස්ම අදහාගෙන මේ ජීවිතේ ඉන්නකොට තව හුස්ම ලක්ෂ ගණක් අතේ තියේදී දවසකට හුස්ම දෙකක්වත් අඩු ගන්න මේ ගන්නවා මේ හෙලනවා කියලා බැලුවොත් අනිත් දවසේ හෙට වෙනකොට තුනක් අනිත් දවසේ වෙනකොට හතරක් 5ක් 6ක් විනාඩියක් දෙකක් තුනක් දිගට පවත්වන්න පුළුවන් ගතියක් එනවා. ඒක සරුවච්චන් ආංශයේ බණ ආනුව අටුවාචාරින් වහන්සලා පෙන්වන්නේ කැලෙන් එළියට ගත්ත කුළුමීමා. එළියට ගත්ත ගමන් කුළු ගති පාන. වරමන්ද කඩාගෙන කණුව ගලවගෙන යන්න හදනවා. නැවත හොඳ කණුවක හිටවලා හොඳ වරමන්දක ගැට ගැහුවොත් මේක දාගලලා දාගලලා දාගලලා හෙම්බත් වෙලා කණුව මුලම ලගිනවා. ඒ වගේ තමයි ආධුනික යෝගාවචරය භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මේ හුස්ම ආස්වාස් ප්‍රසවාසයේ ඇදහිල්ල එනකන් මේ හිත කැලෙන් ගෙනාවු කුළුමිහරකෙක් වගේ. කාලේ දිගේ දුවනවා, දේශේ දිගේ දුවනවා, මනුෂ්‍ය දිගේ දුවනවා, කද්දාකවත් හිටිනා. මෙන්න මේ මේ හිතලා ඔය සමහරුන්ද වගේ හොඳට ආනාපාන සංසිඳන තැනට ආවයි කියලා හිතමු. මම කියන එක බොහොම අමාරු දෙයක් කියලා නමුත් විශ්වාස විස්තර කරන්න ගියොත් ආනාපාන දිහා බලනකොට ඒක හේම සංසිඳන තැනට යනකම් අදහන්න පුළුවන්. තැනකට එනවා මට ආනාපානෙ තියෙනවද නැද්ද කියලා අල්ලන්න බැරි තරමට යනකම් සාන්ත වෙන්න. මෙන්න මෙතනින් තමයි ඉස්සෙල්ලාම මේ ශ්‍රද්ධාව මුල් බැහැ ගන්න තැන. එතෙන්ට යනකොට ජීවිත ආශාව වැඩි කෙනා, කාය ආශාව වැඩි කෙනා හයියෙන් හුස්ම ගන්න බලනවා දැන් මට හුස්ම නැතිලා මැරලයි කියලා. එහෙම නැත්නම් ඇද්ද කරලා බලන්න. එහෙම නැත්නම් සැක උපදවන. නානා ප්‍රකාර විදියට අර තැම්පත් වෙන හුස්ම අදහන්නේ. ඒකට කෙනෙහිලිකම් කරනවා. ඒකට අවුල් පාස දාන. ඉතින් මෙතනදී යෝනිසෝමනසිකාරය යොදාගෙන මට ආනාපානෙන් තමයි මම පටන් ගත්තේ. ඒක යාලු කරගත්තාට පස්සේ, හාද කරගත්තාට පස්සේ, මූණට මූණ දාලා තියාගත්තාට පස්සේ, අස්පනා පිට දකින්න පටන් ගත්තාට පස්සේ දීර්ඝ වේලාවක් එකම ආස්වාද ප්‍රසවාසයේ බල බලා ගියොත් එන්නේ එන්නේ එන්නේ සංසිඳන. බොහෝ දෙනෙකුට මෙන්න මේ සංසිද්ධ වෙලාදී බුදුන් අදහගෙන ධර්මය අදහගෙන සංඝය අදහගෙන ආනාපානය අදහගෙන සීලය අදහගෙන කොච්චර සංසිඳුණත් මම්මගේ හිත පිට යන්න ඉඩ තියන්නේ ආනාපානෙම පවත්තන්ට ඕන කියලා. ආනාපානට සාදර වෙනවනම් එnde එnde එnde එnde සාදර වෙනවනම් ආස්වාසේ ආස්වාදයක් වෙන තැනට යනකම් යනවා. ගන්න හුස්මක් පාස පොඩි කාලේ අම්මගේ තනියෙන් බීපු කිරි වලට වැඩිය මිහිරියාවක් සෑම චිත්තක්ෂණයකම එන්න පටන් ගන්නවා. මේකට කියනවා සාසන සම්පත්තිය කියලා. මේකට කියනවා ජීවිතේ පිරිච්ච ගතිය කියලා. සන්තුප්ති කරගතිය කියලා කියනවා. මොනම දෙයක් කරන රූප පේන්නෙත් නැහැ, සද්ද ඇහෙන්නෙත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පහසත් නැහැ, හිතවිලිත් නැහැ, ආනාපානෙත් නැහැ. අන්නේදාර තමයි ඉස්සල්ලාම යෝගාවචරයේ නිර්ාමිෂ සුඛය රූප සද්ද ගන්ධ රස වලින් විනිර්මුක්ත වෙච්චි විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය නිත්‍ය ධම්ම නිබ්බාණේ අත්දකින්නේ අන්න එතෙන්ට යන්න නම් ආනාපානයේ අන්තිම බිඳුවට යනකම් අන්තිම නැට්ටට යනකම් අදහන්න ඕනේ ඒ නිසා මෙතෙන්ට එනකම් සද්ධාව පසාද සද්දා නැත්තම් මතුපිට සද්දාව කිව්වට මෙන්න මෙවැනි ගත්ත අරමුණ ගෙවම් කරන තැනට යනකම් යනකොට මේ සද්දාව මුල් බැස ගන්නාලද සද්දාවක් එනවා එතකොට එන්නේ ආනපන සංසිඳනකොට නොසැලී පුලං වදින්න තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ දිගට භාවනා කරගෙන යන්න පුළුවන් වෙනකොට එන සද්දාව බුදුන් ගැන පිළිබඳ එන සද්දාවක් නෙවෙයි ධර්මයේ පිළිබඳ එන සද්ධාාවක් නෙවෙයි සංඝයා පිළිබඳ එන සද්ධාාවක් නෙවෙයි තමන්ගේම භාවනා පිළිබඳ එන සද්ධාාවක් ඒ නිසා බුදු පිළිමයක් නැති තැනක් ඒක ගන්න පුළුවන්. ධර්ම පිළිබඳ කැළම අවබෝධයක් නැති කෙනෙකුටත් මේක ගන්න පුළුවන්. සංඝයා වහන්සේලා නොදකින්න කෙනෙකුටත් මේක ගන්න පුළුවන්. මෙතෙන්ට එනකන් නම් අපිට සද්ධා වෙනකොට බුදුන් දකින්නකොට තමයි. නමුත් මෙතෙන්ට ආවට පස්සේ මේකයි භාවනා මේකයි මධ්‍යම ප්‍රතිපදා මේකමයි ගැලවුම් මාර්ගය කියලා ඒක සහතික වෙනකොට යන යන තැන එන සද්ධාාවක් එනවා ඒකට කියනවා ඕකප්පන සද්ධාව කියලා. මෙන්න මේ ඕකප්පන සද්ධාව එනකොට භාවනා ජීවිතයේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි ගෙවම් කරලා කාංකා විතරන විසුද්ධියට ඇවිල්ලා හැප්පෙන වෙලා. කාංකා විතරන විසුද්ධිය කියලා කියන්නේ දේවල් සැක කරන කම. මෙන්න මේ සැක කරන කම තියෙනකන් අදිමුත්‍ය පහළ වෙන්නේ. එල්ලයක් නිසක බවක් පහළ වෙන්නේ. මේ කාංකා විතරන විසුද්ධිය කියන සැකකට යුතු ස්වභාවයෙන්ම සැක කරන තැනක් ඉන්නේ. ඒක කපාගෙන ඕකප්පන සද්ධාව මවාගෙන හදාගෙන තනවා වඩාගෙන ඉදිරියට යනකොට ඒ යෝගාවචර ඉස්සල්ලාම කාංකා විතරණයක් කරන සැක සංකා දුරු කරන තැනක් එනවා. අන්න එදා ඒ යෝගාවචරයා සාමාන්‍යයෙන් විපස්සනාව ආරම්භ කරන ලද නැත්නම් විපස්සනාට පිවිසිච්ච ජීවිතේ හැබෑ වෙනසකට පෙළඹිච්ච යෝගාවචරයක් වෙනවා. ඇත්තටම කාංකා විතරන විසුද්ධියෙන් ඇති කරන මේ විසුද්ධිය තහවුරු වෙන්නේ සෝවාන් වෙනකොට විචිකිච්ඡා කියන මේ සංයෝජන ධර්මේ කඩදැමිලි. නමුත් මේ යන පාර හරි ආනාපාන තුලමයි මේ සියල්ල තියෙන්නේ. ඒ නිසා මින් ඉදිරියට ආනාපානේ ගොරෝසු වුණත්, සියුම් වුණත්, ප්‍රිය වුණත්, අප්‍රිය වුණත්, ළඟ වුණත්, දුර වුණත්, දුර වුණත්, ඇතුලේ වුණත්, පිට වුණත් මුල වුණත් මැද වුණත් අග වුණත් නැත්තම් අතීත අනාගත පච්චුප්පන්න වුණත් කොයි දේ කරත් මගේ ගමන තියෙන ආනාපාන දිගේමයි කියලා මේ ආස්වාස ප්‍රස්වාසයේ අදහන ගතිය ආනාපානේ ගෙවි යද්දිත් පවත්නවා කියලා කියන්නේ මෙන්න මේ මුල් බහ ගන්නාලත සද්ධාවට පොහොර දෙමිලා මේකට තමයි යෝනිසුමංස්කාරිකය මේක දහසකුත් නයින් කියලා දුන්නට අපේ හිතේ තර්ක මනස තියෙන තාක්කල් අපි විමසුන් නොවන වැරදියට පාවිච්චි කරන තාක්කල් මේ වැඩේදී පෑදීදී බොරදී කරගන්න ගතියක් එනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න ගතියක් එනවා. අන්න එතනදී මේ සංසිද්ධියාව පැත්තට එහෙම නැත්නම් අපි කියන පස්සම්බනේ පැත්තට yaadෙන්න කටයුතු කරන ඥාණයට කියනවා යෝනිසෝමනසිකාරය කියලා. මොන්නම හේතුවක් නිසා හෝ ඒක අවුල් කරගත්තොත් ඒකට කියනවා අයෝනිසෝමනසිකාරය කියලා. ඉතින් මේ අයෝනිසෝමනසිකාරයට යන්නේ නැතුවම නෙවෙයි යනවා. ඒකට සද්ධාව අවුල් වෙනවා. නමුත් අර ආධුනික සද්ධාව තියෙන කෙනාට එතකොට පශ්චාත්තාවයක් වෙනවා. අනේ මම්ම මේ හිත අවුල් කරගත්තා. ආයෙත් ආනාපානෙ ගොරෝසුනා. ආයෙත් ඇස් දෙක ඇරලා බැලුවා. කමක් නැහැ. මං අනිත් දවසේ ආයෙත් මේක කරනවා කියලා. අයෝනිසමංස්කාරය අඩු කර කර යෝනිසමංස්කාරය වැඩි කර කර යනකොට යනකොට මේ සද්ධාව සද්ධා ඉන්ද්‍රියක් සද්ධා ඉන්ද්‍රිය බවට වෙනකොට තාමත් තියෙන යෝගාවචරයේ අයෝනිසමංස්කාරය පිළිබඳව බයක් චකිතයක් සහ පශ්චාත්තාප වෙනවා. යෝනිසමස්කාරයනට සද්ධාාවක් හොඳයි හරි කියන ගතිය. නැත්තම් සද්ධාව තියෙන එක හොඳයි. නැත්තම් හිත තැරෙන ගතිය. යම් දවසක මේ සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් බවට පත් වෙනකොට යෝගාචරයට හම්බ වෙනවා තව වර්මක්. එහෙම නැත්නම් තවත් පන්නරයක්. ඒ මොකද්ද? සද්ධාව නැති වුණත් හිත සලා ගන්න නැති ගතියක්. මේක හරි අමාරුයි කියලා දෙන්න භාවනා කරලා මෙතෙන් ගියේ කෙනෙකුට නම් මේකේ වටිනාකම තේරෙනවා. තව කෙනෙකුට හිතාවි දැන් එනම් ඔලොමොල වෙනව නේද? දැන් එන ආයනිසමස්කාරට යනව නේද? දැන් එනම් බයලජ්ජාව නැති වෙනව නේද කියලා. මෙන්න මෙතන තමයි සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් බවටපත් වෙන්නේ. ශ්‍රද්ධාව ඇතිකොට සතුටු වෙනවා නැතිකොට කනගාටු වෙනවා කියලා මෙතෙක් තිබුණ මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන ගතිය ශ්‍රද්ධාව තිබුණත් නැතත් නොසැලෙන ගතිය වැඩිවීමෙන් ඉන්ද්‍රකීලයක්සේ හිත අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වෙන ගතියට එනවා. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සද්ධා බලය අර්ථකතනෙ දෙනකොට උන්වහන්සේ කියන්නේ අස්සද්දේන කම්පතිචි සද්ධා බලං. හිතේ අසද්ධාව පහළ වුණත් ඒක අනිත්‍ය ධර්මයක්, දුක්ඛ ධර්මයක්, අනාත්ම ධර්මයක් අසද්ධාව ගියාම ආය සද්ධාව වෙයි. ඕක ගැන කනගාටු වෙන්න එපා. ශ්‍රද්ධාව ආව කියලා සතුටු වෙන්නත් එපා. මොකද ඕක ආයසරේ නැති වෙලා යන තනකුත් එනවා. කියලා ශ්‍රද්ධා චෛතසිකයේ මතින් උදම්මනන ගතිය හෝ අශ්‍රද්ධාව ගැන කනගාටු වෙන ගතිය නැතුව අශ්‍රද්ධාවෙදිත් නොසලෙන් තැනට ආවට පස්සේ ඒ යෝගාවචරය භාවනාව සතතයෙන් කරන නිතිපතා කරන කෙනෙක් බාටපත් වෙනවා. එහෙම නැති කෙනෙක් අනේ මේ ගුරුවරයා ගාවට හොඳ සද්ධාව තිබුණා ඒ ගුරුවරයා මට නැති වුණා මේ තැනදී මට සද්ධා හදුනා මේක නැති වුණා කියලා පශ්චාත්තාප වෙලා භාවනා වැඩ පිළිවෙල කඩාකප්පල් කරගන්න. සද්ධාව තිබුණත් නොතිබුණත් නොසැලෙන මනසක් ඇති කරගන්න කෙනා බාහිර සාධක මත තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ න්‍යාය පත්‍රේ කඩාගන්නේ දිගට කරන්න පුළුවන් ගතියක් වෙනවා. ඒ නිසා සතතාභ්‍යාසයක් යෝගාවචරයට එන්න නම් නැත්තම් මේ ආධ්‍යාත්මික ජීවිතයේ න්‍යාය පත්‍රයක් කොඳුයට පෙලක් දිනචරියාවක් ඇති කරගන්න නම් ඒ යෝගාවචරයා මේ කාංකා විතරණය කරන්න. සැක සංකා දුරු කරන්න දුරු කරලා සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් බවට පත් කරගත්තට පස්සේ ඒ යෝගාවචරයාගේ තියෙන්නේ කාගවත් විසින් ආපු කාගවත් විසින් මේ ආරූඪ කරන ලද ආශිර්වාද කරන ලද සද්ධාාවක් නෙමෙයි ඕන තැනක Tamanට ඇති කරගන්න පුළුවන් සද්ධාව. ආහන්නේ සද්ධාව ඇති වුණාට පස්සේ ඒ යෝගාවචරගේ හිත ඒ විපස්සනා ඥාන දිගේ ඒ කියන්නේ කාංකා විතරන විසුද්ධිය පෙන්නට පස්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා නියම ප්‍රතිපදාවට බහගන්න. ප්‍රතිපදාව අනුව ඒ යෝගාතර ඥාන දර්ශනේ පහළ වෙන වෙන විදිහට කියනවා අයෝනිසමනසිකාරය එන්නකොටම තේරෙනවා මේ තර්ක කරන මේ වාද කරන මේ අවුල් කරන කලකොලොප්පම් කරන දේවල් කවදාකවත් භාවනාවට හරියන්නේ. පුළුවන් තරම් සාන්ත වෙලා සංසිදෝමි අරමුණේම විස්තර හොයමින් තිබුණත් නැති වුණත් දිගට යන ගතිය කවදාකවත් බුදුහාමරගේ හම්බෙන එකක් නෙවෙයි. තමන්ම පුහුණු කරලා ගන්න ඕන එකක්. ඒ පුහුණුව කෙරෙන්නේම ආර්ය පරිශ්‍රණය තුලින් වරද්ද වරද්ද වරද්ද වරද්ද යෑමෙන් තමයි. ආනෙතෙන්ට යනකොට මේ පුද්ගලයා පුළුවන් තරම් තේරුම් අරගන්නවා මේ කාය විවේක විතරක් තිබිලා මදි. චිත්ත විවේකයක් අවශ්‍යයි. සැක කරන්න පුළුවන් දේවල් ඕනි තරම් අපේ ජීවිතේ හම්බ වෙනවා හොඳටම මතක තියාගන්න අපිට සැකකල යුතු දේවල් දෙන්නේ ආසන්නෙම ඉන්න කෙනා තමයි. අපිට ගොඩාක් සැක පහළ වෙන්නේ අපි ආදරය කරන වස්තුයින් තමයි. ඉතින් අපි එව්වා ලං කරගෙන එව්වම වට කරගෙන ඉඳ ඉඳ සදාකාලික සැකේ තමයි ජීවත් වෙන්නේ. සදාකාලික ශෝකයක තමයි ජීවත් වෙන්නේ. මේක මේ භාවනා කරන විපස්සනා කරන කෙනෙකුට නම් මේ කියන දෙමලේ තේරෙයි අනික් කෙනෙකුට කියන්නේ මේක නම් හරියන කතාවක් නෙවෙයි. අපි මේ දූ දරුවන් වට කරගෙන අත්තම්මලා මුත්තම්මලා කියාගෙන වස්තු භෝග ලං කරගෙන ඉන්න එක තමයි ජීවිතේ වටිනම දේ කියලා හිතා හිටිය ආර්ථික විශේෂඥයොත් අපිට ඕකයි කිව්වේ. දේශපාලනඥයොත් අපිට දෙන්නේ පොරොන්දු ඕකටයි. සමාජ විද්‍යාචර්ය දෙන්නේ ඒකයි. එහෙමනම් මේ සද්ධා වැඩිගෙන එනකොට එනකොට මෙවුවා පිළිබඳ විශ්වාසයේ හැලෙයිදෝ කියලා පොඩි පරහක නමුත් මේ මම හිතලා කියනවා නෙවෙයි නව. බුදුහාමුදුරෝ දේශනා කළ තියෙනවා පෙමතෝ ජායති සෝකෝ. සෝකේ ඇති වෙන තාක් ඇති වෙන්නේ ප්‍රේම කරන වස්තුගේ. අර කලින් කිව්වා වගේ ප්‍රේමයේ සඳහාම ගත වෙන මේ තුන්වෙනි දශකයේදී මේ බණ කිව්වට උඟ දෙනකොට නහයට අහන්නේ නැහැ අපි විතර ප්‍රේම කරනකොට තමයි නරක ඕගොල්ලෝ ප්‍රේම කරලා නැද්ද කියලා ඉතින් තර්ක කරනවා. ප්‍රේම කරන්න ඒක ඇති ප්‍රශ්නයක් ඇත්තේ නෑ. නමුත් මේ ප්‍රේමේ පසුප්‍රතිඵල වශයෙන් දුක එනකොට යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කෙරුවොත් ඕගොල්ලෝ බුදුන් අදහයි. අයෝනිසෝ මනසිකාරය අනුකල්පනා කරොත් ඕගොල්ලෝ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව අදහයි. අදේව ආදාහන කී කටියට දැන් වෙච්ච දේ පේනවනේ ආර්ථික උද්දමනයෙන් සහ මේ වෙන සෙල්ලම් වලින් ඒක නිසා කවදා හරි ඒ වැරදි කෙරුවට ඇති දෝෂයක් නැහැ එකෙන් කවදාකවත් චිත්ත tattve සෝදලා කොට ගන්න බැරි තරම් කෙලසෙන්නේ නැහැ නමුත් බුදුහාමුදුරෝ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා මේ ජීවිතෙත් හොඳ භත්‍ර යවුණ වයසේදී 35 දී මේ සර්වඥතා ඥානය සාක්ෂාත් කරගෙන අවුරුදු 45ක් කිසිම තාරාතිරමකින්තරව මානවයත් ඇසුරු කරලයි සරුවචනයි සදාහ කරලා තියෙන්නේ අපිට සැක උපදින්නේ පැහැදිලියොම ප්‍රේමාන්තයෙන් කිට්ටුවන්තයෙන් ප්‍රිය කරන දේ. සද්ධාව නැති වෙන්න ප්‍රධානම දේ. ඉතින් අපි මේ එවුවා නැතිකරන්න දුරුකරන්න විනාශකරන්න හදනව නෙවෙයි. ඒවා පැවැත්විය යුතු ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන ගමන් අඩු ගානේ දවසකට පැයක් එනතන සුමානයකට වරුවක් එනතම් මාසෙකට දවස් දෙක තුනක් මේ ප්‍රියංගෙන් වෙන් වෙලා මේ වස්තුවෙන් වෙන් වෙලා පාලනය කරොත් අපි මරණයට පුංචි සූදානමක් තියෙනවා. එතන මේ සියලු ප්‍රිය වස්තු ලං කරගෙන මේ සියලු ප්‍රිය ඥායයි ලං කරන ඉඳලා මරණ දවසේදී මොකද වෙන්නේ? චේර මතරින්ද වෙච්චාම මහා මරණයක් පණ යන වැඩක් බවට පත් වෙනවා. කිසි කෙනෙක් ලෑස්තියක් නැහැ. ඔය සුනාමියට 55000ක් මලා එක් එක්කත් ලෑස්තිලා හිටියේ නැහැ. ඔක්කොමලා ලංකාව දිහා බලාගෙන අතපය දික් කරගෙන අඬා වැටිගෙන තමයි මැරුනේ. ඒ මොකද ඉන්නකන් හිතුනේ නැහැ අපි මැරෙන්න ඉන්න જાතියක් කියලා. අපි හිතන්නේ සදා කාලිකෝ මේ කිට්ටුවන්තෝ ලං කරගෙන මේ වස්තුව ලං කරගෙන දිව්‍ය ලෝකෙටත් යන්න පුළුවන් කියලා අර ගමරාල ඇතාගේ වලිගේ එකතුලා දිවි ලෝකෙ ගියේ. අන්තිමට බැරි වෙලා වගේ පිටිපස්සට මායියා කෙනෙක් ඇහුවා ගමරාල මේ උඩ දිව්‍ය ලෝකේ තියෙන මේ රත්තරන් මිනිමෙතු මනින ඒ මිම්ම කොච්චර ලොකද කියලා. ඉතින් කට්ටියට වෙන ගමරාල අද්දක දිගේ ඇරියා විතරයි. ඔක්කොම නැවතත් කුඹරට ඇදගෙන වැටුණා. නෑදෑයින්ගෙන් වෙන ලාභي ඔච්චරයි. කුරුණියේ සයිස් එක අහනවා මගදී. ඒතර අර කට්ටිය ඉන්න නිසා අයියා වගේ ගමරාලත් සයිස් එක පෙන්වන්න ගියාම අර ඉබ්බා කට ඇරියා වගේ අර මේ දෙන්න අරගෙන යනකොට කට්ටියත් එක්කම ආයෙ හිටපු තැනම තමයි. ගමරාල ඉතිසල දවසේ ෂෝක් එකට දිවි ලෝකෙ ගිහිල්ලා ආවා අතාගේ වලිගෙ ඉඳගෙන. මොකද මායියා ගියේ නෑ එදා. මායියත් එක්ක යන්න ගියොත් ඔච්චරයි වෙන්නේ. ඒ නිසා අපි මේ කට්ටියත් එකතු කරන යන ගමනේදී පේන්නේ නම් බොහොම මේ ආලප්පන ලාලප්පන බොහොම ආටෝප සාටෝප ගතියක් තියෙනවා. යම් ප්‍රමාණයකට යන්න බැරිකමකුත් නැහැ. ඒ වුණත් ඉංග්‍රීසියට යනකොටත් මේ අත ප්‍රතික්ෂේප කරනවත් නෙමෙයි නමුත් తాවකාලිකව අපට ශ්‍රද්ධාවක් ඇති කරන්න වෙනවා බුදුන් කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ සහ සීලේ කෙරේ. එතකොට ඉබේම මේ බරු හැලෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොට ඒ අබිනිෂ්ක්‍මණය එනත්තම් අවිද්‍යාව අවිහිංසා නෙක්ඛම්ම කියන සංකල්ප එන්න පටන් ගන්නවා. මේ සංකල්ප එන්න පටන් අරගන්නේ භාවනා පුංචි අවස්ථාවක නෙවෙයි හොඳ දියුණු අවස්ථාවක. අන්නේ වෙනකොට ධර්මයේ නාමයෙන්, ත්‍රිවිධ රත්නේ නාමයෙන්, Tamange නිවනේ නාමයෙන් මේ සංසාරේ පුරාවට අතහරමින්, මැරෙමින්, පණ දෙමින්, නෑදෑ පිරිසක් ඇති කරමින් ආය අතහරමින් ආපු ගමන තේරුම් අරගෙන ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ කාම වස්තු සහ මේ ආමිෂ වස්තුන්ගෙන් පොඩ්ඩක් සමු අරගෙන ඒ निराමිෂ දේ අවේදිත දේ පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කරගන්න නම් වාංගු කරන්න තමයි ඒ ඒ දේ කරනකොට වාංගු කරන්න තමයි අපි මේ ආස්වාස් ප්‍රස්වාසයේ වගේ දෙයක් අරගෙන ඒක අදාහගෙන යන්නේ. ආන්නේ අදාහගෙන යනකොට ඒක ගෙවම් කරන වෙලාව තමයි පළවෙනිම වතාවට කායනුපස්සනා පිළිබඳව යම් දක්ෂකමක් ඇති කරගෙන අන්න එතනදී Taman බලාගෙන යන්නේ කුමක් දිහාද? අදහගෙන යන්නේ මොකක් දිහාද කියන එක සෑහෙන තීරණාත්මක තැනකට එනවා. ඉතින්දි බුදුහාමුදුරන්ගේ කිසිම හවුහරණක් නැහැ. අපි මෙතෙක් හම්බ කරපු කිසිම වස්තුවකින් හවුහරණක් නැහැ. අපේ කිට්ටුවන්තයෙන් කිසිම හවුහරණක් නැහැ. අපේ ඥාණයෙන් කිසිම හවුහරණක් නැහැ. තර්කයෙන් කිසිම හවුහරණක් නැහැ. අදිමොක්කයෙන් පමණමයි. සද්ධාවෙන් පමණමයි. ආන්න ඒ විදිහට ඒ සද්ධාව ආයෝජනය කරලා ඒ නිසකමනසක් ඇති කරගෙන තව දුරටත් කුසල ඡන්දය ඇති කරන මේ කරබැලීමේ ආසාවෙන් ඉදිරියට යනකොට මේ සද්ධාව කියන එක හොඳට මුල් බහ ගන්න. ඕකප්පන සද්ධාව එන්නේ එන්නේ එන්නේ මුල් බහිනවා. දෙවැන්නේක් ගැන අපේක්ෂාවක් නැහැ. දෙවෙනි මූලධර්මයක් සමීකරණයක් ප්‍රමේයක් කිසිම අපේක්ෂාවක් නැහැ. පැමිණිච්ච දෙයට යෝනිසෝමනසිකාරයමයි. නුවණින් සලකා බැලීමමයි ඇදහිල්ල යුක්තව කරගෙන යන්න ගියාම දෙයියෝ බ්‍රහ්මයෝ පවා බය වෙනවා. මොකාටවත් මොනම දෙයක් කරන්න බැරි ධර්ම ආරක්ෂාවක් එන්න පටන් ගන්නවා. එතකොට මේ පුද්ගලයා තුල ඒ බුදුහාමුදුරුවෝ කෙරේ තිබුණ ප්‍රසාද සද්ධාාවක් දැන් බැසගත් සද්ධාාවක් හිතනවා දැන් අපිට මේ බුද්ධෝත්පාද කාලයක් වෙලා බණ භාවනා කරනකොට කණ්ඩ බොන්න දෙන දායකයොත් ඉන්නවා. ඒ වගේම උපදෙස් දෙන්න ගුරුවරුත් ඉන්නවා. සීනාසනක් තියෙනවා. නමුත් බුදුහාමුදුර කිසිම ගුරුවරෙක් නැතුව කිසිම සිව්පසයක් නැතුව තනියම කරලා මේක කොහොම තේරුම් ගන්නද කියලා. තමන්ගේ දුෂ්කරතා මතුවෙනකොට තමයි බුදුහාමුදුරන්ගේ තියෙන බුද්ධ ප්‍රයත්න ප්‍රයත්නය නැත්තම් ඒ පැනපු කඩපින් ඉම්ම තේරෙන පටන් ගන්න. එතකොට තමයි බුදුන් දකින්නයි කියන එක වෙන්නේ. ඒ වගේම ධර්මය අපි හිතුවට අවුරුදු 2600කට ඉස්සරලා ඉන්දියාවේදී දේශනා කරපු දෙයක් වුණාට අදත් කහ කෑල්ල දෙකට කැඩුවා වගේ හරියට භාවනා කරන සජීවීව තියෙනවා. ධර්මයේ තියෙන පුස්කොළපොත්වලවත් CD වලවත් නෙවෙයි. බණ භාවනා කරන එකනාගේ පපු කැනැත්තේ තමයි. ඉදිරිපත් වෙන ආරමුණේ මානසිකාර්ය පවත්වන එක තමයි. ඒකම සංඝයා කියන්නේ සියන්නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය කතාවල් නෙවෙයි. ඉසබාල සිවුර පොරොපේක නෙවෙයි සංසාර බය දක්නා වූ සංසාර බයෙන් කටයුතු කරන්නා වූත් කියන කෙනාට සංඝයා කියලා කියනවා. ඕන කෙනෙකුට සංඝායිතිකම තියෙනවා. ඔය කොච්චර මහානායක වුණත් කොච්චර තට්ටේ බාගෙන හිටියත් කොච්චර සිවුරු දැම්මත් බණ භාවනා කරන්නේ නැත්නම් බුදුහාමුදුරු කියන්නේ තුච්චයි කියලා. බුදුහාමුදුරු ඉන්න කාලේ ඉඳලා තියෙන ඔය පොටිට කියලා හාමුදුරු කෙනෙක් මහාචාර්යවරේ ශිෂ්‍යව හදනවා, පාළි උගන්වනවා, විනය උගන්වනවා සූත්‍ර උගන්වනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් විශාල පිරිසක් ඇසු කරනවා. ඒකලෙල වරින් වර අර පිරිස් වලට බුදුහාමුදුරුවෝ වන්දනා කරන්න අර පිරිස් සඳ ගහන මහා උදාර ලීලාවෙන් බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා අර පිරිස් වන්දනකොට බුදුහාමුදුරුවෝ ආ තුච්ච පොටිලේ ආවද? ආ තුච්ච පොටිලේ යන්නද හදන්නේ කියලා තුච්ච කියන කැල දාලාමලු කතා කරා. ඉතින් අර සෙනඟ මහා පිරිසක් ඉදිරියට මම තුච්චයි තුච්චයි කියලා කල්පනා කරන්නේ මොකද්ද කියලා බුදුජාණන් වහන්සේ මේ නිඳා කරන එක දැකලා මේ ශාන්සිට විශාල සංවේගයක් පහළ වෙලා. ගිහිලා තියෙන බොහොම ඈත පළාතකට කිසිම ගෝලයකට නොකිය. ගිහිලා භාවනා කරනවා කරනවා කරනවා කරනවා අර කිසිම ගෝලයකින් කිසිම දනුවකින් මොකක්වත් නැහැ. ආය බින්දුවේ ඉඳලම අපව යන්න සිද්ධ නිසා භාවනා කරනකොට එන අභියෝග වලට අපේ ලෑස්ති කරන යන කිසිම ආයුධයකින් හවුරණක් නැහැ. එතන එතනම තමයි සපයන්නේ. ඒ වගේම හැබැයි හොඳක් තියෙනවා. අපි යම් කුසලතාවයක් දිනු කරොත් ඒක කාටව හොරගම් කරන්න බෑ. කාටවත් දෙන්න බෑ. මේක මරණ මොහොතේදී කරන්න බෑ. ලෙඩ වුණාම කරන්න බෑ. වයසට ගියාම කරන්න බෑ. සපුලුවන් නම් ජීවිතේ ප්‍රථමයා මේ භද්‍ර යවුන වශයෙන් කලු කෙස් තියෙන කාලේ මේ වගේ දෙයක් කළොත් ඒ තරුණ ඕදයත් එක්ක සෑහෙන ජයග්‍රහණ ගන්නවා. ඒ මොකද මේක එක රැයකින් වෙන එකක් නෙමෙයි. නිසා සද්ධාව ජීවිතේ තරුණ වයසේදීම ඇති කරගෙන ඒක හරියටියට ආයෝජනය කරොත් බුදුන් කියන්නේ කවුද? ධර්මය කියන්නේ මොකද්ද? සංඝයා කියන්නේ කවුද? සීලක තියෙන වටිනාකම, එවැනි බණ භාවනා කරන ඇත්තෝ කොච්චර අවබෝධකින්ද මේක කරන්නේ කියන එක වැටහෙන්න වැටහෙන්න වැටෙන්න අර ජීවිතේ සම්පatti කරගතිය එහෙම නැත්නම් සාසන සම්පත්තියේ පුද්ගලයාට තේරෙන පටන් ගන්නවා. ආන්නෙම ගිහිල්ලිවර වෙලා සියලු සංස්කාරයන් විසී නැත්නම් සියලු චේතනා વિશે උපේක්ෂා සංඛාර උපේක්ඛා පහළ වෙනකොට ඒ පුද්ගලයාගේ අර ශ්‍රද්ධාවේ කෙලපැමිණෙන මට්ටමට යනවා. මොන්නම මේ ලෝකේ තියෙන සැප සම්පතක්වත් ආමිෂයක්වත් ගැන විශ්වාසයක් නැහැ. මේ සියලු සංස්කාරයන් සමනය කිරීම තමයි කරන්න තියෙන එකම දේ කියලා සියලු සංස්කාරයන් વિશે උපේක්ෂා වෙනකොට අටුවාචාර්යින් වහන්සේලා සඳහන් කරනවා නෙළුම් පත්‍රිකාවක් නැත්තම් නිලුම් පෙත්තක් උඩ තියෙන වතුර බින්දුව වගේ වතුර බින්දුව නිලුමේ තිබුණට ගෑවෙන්නේ නැති තත්ත්වයක් එනවා. තැර වෙන්නේ නැහැ. සංසාරේ ජීවත් වෙනවා නෑ දෑත් එක්කත් ඉන්නවා වස්තුත් එක්කත් ඉන්නවා නමුත් කිසිම දෙයක වැඩි පෛරුපාසනකමක් නෑ ඇඟැලුම්කමක් නෑ වතුර බින්දුව තියෙන බොහොම ලස්සට වැණිකක් වගේ නිලුම්පතේ උඩ තිබ්බත් නිලුම්පතේ ගෑවෙන්නේ නැති මට්ටමට එනවා ඇල නිලුම්පත වෙච්ච ගමන් වතුර බින්දුව හැලෙනවා ඇලපත දිය බින්දක්සේ මේ සංසාරේ දකින්න පුළුවන්. එහෙම නැත්නම් උදේ පාන්දර නැගිටලා විසිකරන කුණු කෙල පිටක් වේ. මේ සංසාරේ ගන්න දෙයක් නැති බව සියලු සංස්කාරයන් વિશે ඇති වෙන්නා වූයේ උපේක්ෂා ස්වરૂපය මනුස්ස මනසකට දරන්න බැරි තරම්. ඒක සාමාන්‍ය කියන්නේ රහත් හිතක් වගේ කියලා. අන්න එතනදී තමයි හිත ඕකප්පන සද්ධාව අධිගම සද්ධාහ බවටපත් වෙලා සෝවාන් වීමේදී තමයි අවික්කප්පසාදේ කියන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ විශේෂා තමන්ගේ සීලය පිළිබඳව නොසැලෙන සද්ධාාවක් එන්න පටන් ගන්නවා. ඒ නිසා කවදාකවත් ඊට පස්සේ අපාගත වීමක් එහෙම පහත් ලෝකයකට වැටීමක් නැහැ. නියත ගතික භවය පිළිබඳව සහතිකයක් හම්බ වෙනවා ඊට පස්සේ කවදාකවත් මේ පහත් තත්ත්වවලට වැටෙන්නේ එක්කෝ මනුස්ස ලෝකේ එක්කෝ දිව්‍ය ලෝක නැත්නම් බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන් විශේෂ සහතිකයක් තමයි මේ සෝවාන් මාර්ගඵල ඥානය කියලා කියන්නේ එතනදී ඇති වෙන මේ ශ්‍රද්ධාවේ තහවුරු වීම මොන්නම කෙනෙකුටවත් හොල්ලන්න බෑ. ਸਰවඥාන්සේ බණ කියනකොට පස්සේ ආවිල්ලා වාඩි වෙච්ච හිඟන්නේ කුෂ්ඨ රෝගියෙක් මේ ਸਰවඥාන්සේ කියන්නේ බොහෝම ජයට අවබෝධ කරා. අවබෝධ කළා බණ අහන ගමන්ම මේ මනුස්සයා සෝවාන් වෙලා තියෙනවා. ආවේ මෙතන කණ්ඩ බොන්න දෙන්න තැනක් කියලා හිතාන මේ කෑමක් හොයන යන. නමුත් ඒ මනස තමයි බුදුහාමුදුරුවෝ තෙල්ල කළ බණ කිව්වේ. බණ ඇහුවෙත් ඒ මනස විතරයි අන්තිමට ඇවිල්ලා ਸਰවචාන්සට වැඳලා. කියලා තිනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ නම් ආශ්චර්යමයි. ඔබ වහන්සේගේ බණ හරියට කැලිය අතරමං වෙච්ච මිනිහෙකුට පාර කියන්න වගේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ බණ නිකන් මුණින් නමල තිබුණු කලයක් උඩ හත හැරිවා වගේ ස්වාමීන් වහන්සේ. වහලා තිබුණු පහන් ආලෝකයක් එලි කරා වගේ ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ කෙරේ පුදුමාකාර සද්ධාාවක් පහළ වුණා. ධර්ම කෙරේ සද්ධාාවක් පහළ වුණා. සංඝයා කෙරේ සද්ධාාවක් පහළ වුණායි කියලා බණ කියලා එමන්ස යනකොට සක්‍ර දෙවීන්ද්‍රයාට සැකයක් ඇති වුණාලු. මේ මනුස්සයාට මේ මොකද වුනේ කියලා. නැත්නම් මේ මනුස්සයාට මේ ඇති වෙච්ච සද්ධාව ඉස්තිරසාරද කියලා. කියලා ඉස්සරහට සක්‍ර දෙවීන්ද්‍ර ස්වරූපෙන් පහළ වෙලා කිව්වලු උඹ අංග පුරාම කුෂ්ඨයි කුෂ්ඨ රෝගියෙක්. උඹට සක්විති රජ තනතුර මම දෙනවා බුදුන් බුදුන් නෙවෙයි කියපන් කිව්වා. ධර්මයේ ධර්මයේ නෙවෙයි කියපන්. සංඝයා සංඝයා නෙවෙයි කියපන් කිය. ඉතින් අර ආර හිඟන්න අර සම්පූර්ණ නීච තත්ත්වයටපත් වෙච්ච මිනිහා උඹ කවුද කියලා. චක්‍රදේව ඊට පස්සේ කලම සක්‍රදේව තොට තරන් නැති වචනයක් ඔය කතා කරේ මගෙන් දෑහෙට නොපෙනී ඵලයන් කිවලු. පුදුම තෙදක් ඇවිල්ලා තියෙනවා. එනිසා සරුවච්චන් වහන්සේට පස්සේ මේ මිනිසයා ගිහිල්ලා දුර දුරදි යනකොට දෙනක් කනලා මැරිලා පහුවෙන්දා මිනිය දකින්න. දැක්කට පස්සේ සරුවනේ සංඝයා වහන්සලා කියන ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු අපි බණ අහනකොට කොනේ ඉඳගෙන වාඩි වෙලා හිටියා. දිගටම කුෂ්ඨ රෝගියෙක්, හොරි රෝගියෙක් ඇවිල්ලා බණ ඇහුවට පස්සේ ඔබ වහන්සේට පුදුමාකාර ස්තුති වචනයක් කිව්වා මේ මිනිස්සයා. කිලිවල යනකොට මේ මිනිස්සයා මේ මරණේ සිද්ධ වෙලා තිනවා. මෙවැනි මිනිස්සෙක් කරවගේ සද්ධාාවක් ඇති කරගත්ත පස්සේ මොන වගේ තැනක උපදීද කියලා. ඊට පස්සේ කියලා තියෙනවා දැන් තුස්ති විමානේ හරියට දවස පුරාම ජංගාගෙන වැඩ කරපු ගෑරේජ් එක වැඩ කරන මිනිහෙක් මිනිස්සෙක් හැන්දාවට නාලා හොඳ සුදු ඇඳුමක් අඳගත්තා වගේ මේ කුෂ්ඨ ඇඳුම ගලවලා දාලා දැන් දිවි ඇඳුමක් අඳගෙන ඉන්නවා කියලා. නැත්නම් මඩට බහැලා වැඩ කරන ගොවියෙක් හැන්දාවේ මඩෙන් ගොඩ ඇවිල්ලා ඇඟ පිරිසුදු කරන සුදු ඇඳුමක් අඳගත්තා වගේ කුෂ්ඨ රෝගියා කුෂ්ඨ ඇඳුම ගලවලා දාලා දිවි ඇඳුමකටපත් වුණා. එනකොට කුෂ්ඨ රෝගියා අදලිද්දෙක් වුණා දලිද්දෙක් වුණාට දිලින්දෙක් වුණාට යනකොට අදලිද්දෙක් කියලා කියනවා. එනකොට තිබුණට වැඩි එයා ශ්‍රද්ධා ධනයෙන් ආඩ්‍ය වෙච්ච පුද්ගලෙක් වශයෙන් ගියේ. ඒක ඒකේ නම් පුදුම් කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ නොසැලෙන ශ්‍රද්ධාවකටපත් උනායි කියන්නේ. මහණී මනුස්සයා යනකොට සක්‍රදේන්ද්‍රය ඇවිල්ලා මෙන්න මෙහෙම විහිළුවක් කරලා තිනවා. මනුස්සයා සක්‍රදේවේන්ද්‍රයටත් අභියෝග කරලා තිනවා. ඔබ කවුද කියලා. අන්න යෝගේ හැබෑ වෙනසක් ඇති කරන්න පුළුවන් මේ ශ්‍රද්ධාවට. ඒකේ අඩුපාඩුකම් නිසායි අපිට මේ මේ ධර්මයේ සංඝයා බුදුන් කෙරෙහි එහෙම වැනෙන සද්ධාවක් තියෙන්නේ. සෝවන් වුණාට පස්සේ නම් මේක ඉෂ්ඨිරසාර සද්ධාහක් වාටපත් වෙන හැබැයි පිරිස අකමැති වෙයි. යන්නේ ඉසල එකත් අහගෙන යන්න ඕනේ. රහත් වෙනකොට මේ සද්ධාව නැතිලා යනවා. රහතන් වහන්සේ කියන්නේ අසද්දයි කිය. ඇදහිල්ලක් ඕන කරන්නේ තාම අපි සාක්ෂාත් කරන්නේ කරනකන් තමයි. සාක්ෂාත් කරාට පස්සේ සද්ධාවේ කොන කමක් නැහැ. ඒක නිසා සෝවාන් සකදාගාමි අනාගාමි තත්ත්වයට යනකම් අපි සද්ධාව දිගටම ගෙවම් කරමින් වැඩ කරන වැඩ කරන ගිහිල්ලා පූර්ණ අවබෝධය ලැබීමත් සමගම සද්ධාව අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒ නිසා දේවාගම් වල ලද්දාපණං කෙලවර වෙනකම්ම සද්ධාව අවශ්‍යයි. බුදුහාමුදුර අපිට සද්ධාව දීලා තියෙන උපකරණයක් වශයෙන් පමණයි. වැඩේ ගත්තට පස්සේ ඒක විසි කරන්න පුළුවන්. ඒක නිසා අපේ මේ ධර්මය 100%ක්ම සද්ධාමත පිටලා නැහැ ප්‍රඥාවට සමබර දීලා කරලා තියෙනවා. නමුත් ආරම්භයේදී සද්ධාහට ලොකු වැඩ සේවයක් තියෙනවා. භූමිකාවක් තියෙනවා. ඒක හිමීට හිමීට හිමීට හිමීට අයින් වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ සද්ධාහ තිබුණ දැන ප්‍රඥාව වෙනවා. ඉතින් භාවනා එක චිත්ත වීදියකත් මාර්ග ඥානයක් ලබන කනුත් ආරම්භයේදී තද බල සද්ධාාවක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ ධාරා කියාගෙන යන්න පුළුවන් ගතියක් තියෙන්නේ. ඉදිරියට යනකොට යනකොට යනකොට ඒක ප්‍රඥාවෙන් අයින් වෙනවා නැත්නම් යෝනිසෝමනස්කාරට අයින් වෙනවා. ඉතින් මේ වෙනස තමයි අපි මේ ප්‍රඥා භාවනාවක් වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් අපි ඊයේ සාකච්ඡා කරේ මේ සද්ධාව පිළිබඳවයි. අදත් මට හිතුණා ඒක කාට කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා සද්ධාව පිළිබඳව තවතොරතුරු ටිකක් අපි සාකච්ඡා කරන්න වෙලාව ගත්තේ. ඒසහා යම් කිසි කෙනෙක් දැනටමත් මොකක් හරි භාවනාවක් පටන් අරගෙන ආනාපානය ගැනයි මම මූල කරලා කතා කරේ. යම් කර්මස්ථානයක් කෙරුවානම් ඒ කර්මස්ථානයේ දිගේම යන්න බැරි හේතුව අශ්‍රද්ධාවයි කියලා හිතාගන්න. වෙනදට වැඩිය අරමුණ දියුණු පවණු කරගෙන මුණට මුණ දාලා ඉන්න පුළුවන් නම් ඒකට ප්‍රධාන හේතුව සද්ධාහ වැඩිවීමක් බව තේරුම් ගන්න. එකම අරමුණ බොහෝ කල් ඇසුරු කිරීමෙන් තමයි නිවනක් ලබන්න පුළුවන්. අද වෙලා තියෙන්නේ එක ගුරුවරයෙක් අද ගන්නවා එක භාවන මධ්‍යස්ථයක් අද ගන්නවා එක කර්මස්ථානයක් අද ගන්නවා හෙට තව කර්මස්ථානයක් හෙට තව ගුරුවරයෙක් හෙට තව භාවනා මධ්‍යස්ථානයේ ඒ පද මාරු කරන්න පටන් අරගත්තාම හැමතැනම ලින්ක් අනින්ට යන මනුස්සර කවදාකවත් උත්තර හම්බෙන්නේ නැතුව වගේ කෙලවරක් කරන්න බෑ. කාටත් අමාරුයි මේක. ඒ නිසා ආරම්භයේදී තියෙන අමාරුකම් සද්ධාවේ මිඳගෙන ගත්ත එක දිගේ ගියත් කොයි ගුරුවරයෙක් ආවට ගියත් කොයි කර්මස්ථානේ වැඩුවත් කොයි භාවනා ක්‍රමයක කරත් ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා මේ අඩුපාඩුව තියෙන සද්ධාව දියුණු පවුණු කරගෙන දැන් කරගෙන යන වැඩ පිළිවෙල නොසැලෙන සද්ධාාවක් පාඩපත් කරගන්නත් ආරම්භ කළ නැති කෙනෙක් ඉන්නවනම් අද ඉඳලා හරි කමන්නේ මේ තමන් කෙරේ මෛත්‍රියෙන් අනුකම්පාවෙන් හිතානුකම්පාවෙන් අර්ථ චිත්ත සලකලා එවැනි භාවනා කර්මස්ථානයක් තමන් හිතේ වඩාගෙන සද්ධාව මයිලක තියෙනවද වැඩි වෙනවද කියලා පරීක්ෂා කරමින් මේ ලද ජීවිතයේ නැති සද්ධාවක් තියෙනවා නම් ඇති කරන ඇති සද්ධාවක් තියෙනවා දිනු කරගෙන හැකිතාක් දුරට මේ බුද්ධ පණිවිඩේ ජීවිතයට ලං කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිළු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා නැයි පැයකුත් විනාඩි 20ක් විතර වගේ කාලයක් අපි අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් කාට හරි මේ ඉදිරිපත් කරන ලද මතිමතාන්තර વિશે හෝ වෙන කියන්න කරන්න ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවනම් මම පුරුදු පරිදියකට ආර්දනා කරනවා. එහෙම නැතිනම් අපි දෙවියන්ට ඥාතීන්ට පින් පැමිණවීමේ දවසේ වැඩ කටයුතු නිම කරන්න පෙළඹෙනවා. දැන් මේ සූත්‍රය ඇත්තට මේකට හොඳ පදනමක් සලසනවා. ඒකට පෙන්වන්නේ එකට එකට ආසන්න කාරණා පෙන්වන්නේ කියන්නේ අවිද්‍යාවට ආසන්න කාරණාව, නීවරණ නීවරණට ආසන්න කාරණාව, ත්‍රිවිධ දුස්චරිත, ත්‍රිවිධ දුස්චරිතට ආසන්න කාරණාව, මේ ඉන්ද්‍රිය සංවරය නැතිකම, ඉන්ද්‍රිය සංවරය නැති වෙන්න හේතුව සති සම්පජාඤ්ඤය නැතිකම, සති සම්පජාඤ්ඤය නැති වෙන්න හේතුව අයුනිසමංස්කාර. එනිසා එකට එකට එකට එකට ගිනි පෙට්ටි පෙළියක් තියලා එකට තට්ටු කරපුවාම පෙළියට වැටලා යනවා වගේ එකට එකට ආසන්න කාරණාවයි මේකේ පෙන්වන්නේ. ඒ නිසා කියන්න පුළුවන් සති සම්පජඤ්ඤය නැත්තම් ඒකට හේතුව අයෝනිසමංස්කාර. අයෝනිසමංස්කාර නැත්තම් එයා සද්ධාව මධිකම තියෙන. මේ සද්ධාව වැඩනකොට යෝනිසමංස්කාරය හැදෙනවා. යෝනිසමංස්කාරය හැදෙනකොට ඒ සති සම්පජඤ්ඤය වෙනවා. ඉතින් ඒව එකිනෙක ප්‍රත්‍යুৎපන්න වශයෙන් නැත්තම් නිසා හට ගැනීමක් කියන මේ නිසා මේක වෙනවා. මේ නිසා මේක වෙනවා කියලා ධර්ම પરම්පරාවක් තියෙනවා. ආසන්න කාරණා කියලා පෙන්නන proximate cause සති සම්පජාඤ්ඤයට ආසන්න කාරණා වෙන්නේ යෝනිසමනස්කාර. යෝනිසමනස්කාරට ආසන්න කාරණා වෙන්නේ සද්ධාව. මේ ඊට පස්සේ අනිත් පැත්තටත් කරකන. ශ්‍රද්ධාවෙන් යෝනිසමනස්කාරය වැඩි කරනවා යෝනිසමනස්කාරයෙන් සද්ධාව වැඩි කරනවා. ඒව සංවෘත්ති ක්‍රියාවකුත් කරනවා. මේ කියන්නේ මේ ඉන්න පිරිසකේ ශ්‍රද්ධාව නැතිකමක් නැහැ. මේ ශ්‍රද්ධාව වඩා හොඳ දෙයකට යොදවීමේදී තමයි අපේ මොට්ට වෙලා තියෙන්නේ. අපේ පිහිය තියුණු නැහැ. අපි හැම වෙලාවෙම ලාමක දෙයකට නිදාසර කරනු කියන. උපරිමේ කලහගේ උපරිමයට කරගෙන යන්න පුළුවන් නම් වට්ටන්න කෙනෙක් නැහැ. ඒ තරම්ම මේ එවැනි හිතක තෙද. ඒ නිසා වඩා හොඳ දෙයක යෙදවීම කෙසේ තමයි අපි මේ හෙට්ටු කරන්නේ නැතුව කල්පනා කරන්න ඕනේ. එතකොට එන්නේ එන්නේ ඉන්ද්‍රිය ධර්ම තියුණු වෙන්න පටන් ගන්නවා. අප්‍රමාදයේ සති සම්පජඤ්ඤය සමානයි කියලා ගන්න වෙනවා. ඊට පස්සේ ඒකට ආසන්න කාරණාව යෝනිසෝමනසිකාරය. ප්‍රපංච නෑ නෑ ප්‍රපංච කියලා කෙටියෙන් සඳහන් කරන්නේ තණ්හා මාන දිට්ඨි තෘෂ්ණාව මාන්‍ය සහ දෘෂ්ටිය කියන නිතර අපි නොදැන සාර්ථක වුණත් අසාර්ථක වුණත් වැඩෙන ධර්මතා ටිකක්. ඒකට අයෝනිසෝමනසිකාරය අසත්‍ය සහ සම්පජාඤ්ඤය සියලුම ධර්ම කොටස් වල බලපෑමක් තියෙනවා. අප්‍රමාදයේ සත්‍ය සම්පජාඤ්ඤය කියන එක අප්‍රමාදයේ සමානයි නම් අප්‍රමාදිමුත් ඒකට පොහොර වැටෙනවා. අසම්ප මේ අයෝනිසෝමනසිකාරයත් පොහොර වැටෙනවා. සීල නැතිකමුත් පොහොර වැටෙනවා. ඒ ප්‍රපංච ධර්ම වලට තියෙන බලපෑම හරිම සංකීර්ණයි. මේ වගේ ඍජු පෙන්වන්න බොහොම අමාරුයි. ඒක බරපතල ජාලයකින් සිද්ධ වෙනා වගේ තමයි පේන්නේ තියෙන්නේ. හොඳ එහෙනම් ඔක්කොමලා සාදු කියන්නේ. සෝපත්තිය සෝප